අවසරයි ගරුකටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ මේ 115 වෙනි භවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම දේශනාව සඳහායි රැස්ුනේ සිදුවම දිනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා භිඤ්ඤයා චත්තාරි අරිය සච්ඡානි දුක්ඛං අරිය සච්ඡං දුක්ඛ සමුදයෝ අරිය සච්ඡං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං තීති ගරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවකට මුළු දීලා ගත කරනකොට ඒකේ දවසේ නියමිත වේලාවක් අපි ධර්ම දේශනාවක් සඳහා ගත කරනවා. අපේ සුත්තමේ ඥානෙ දිනු කරගන්න. එහෙම නැත්නම් භාවනාවට අදාළ දැනුම දිනු කරගන්න. ඒ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච දසුත්තර සූත්‍රය කියන මාතෘකාවයි. ඒක දීර්ඝ සූත්‍රයක්. ඒ කියන්නේ දීඝනිකායේ සඳහන් වෙච්ච සූත්‍රයක්. ඒ නිසා අපි පසුගිය වැඩමුළු ගණනාවකටම මාතුකා සපේන ප්‍රභවයේ වශයෙන් මූලාශ්‍රයේ වශයෙන් අපි මේ දසුත්තර සූත්‍රය තියාගත්තා. මේ 115 වෙනි වැඩමුළුවලත් අපි ගත්ත එකේ කොටහක්. ඉතින් දසුත්තර සූත්‍රයේ මේ ටිකේ අපි මේ වකවානුවේදී අපි වැඩගන්නේ එකේ හතරේ ඉලක්කම් සම්බන්ධ පොතේ ඒකදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 10ක් ගොනු කරගෙන ඒ ප්‍රශ්න අනුව 1 2 3 4 5 6 7 8 9 10 වශයෙන් ධර්මයේ ප්‍රත්‍යාර කරලා තියෙනවා. ඉතාමත්ම ප්‍රශංසනීයයි. වගේ පෙළ ගැස්ම ඉදිරිපත් කිරීම, අංග සම්පූර්ණ භාවය, ඒ වගේ මේකට භාවනාට උපදෙස් ලැබෙන හැටි හරිම ලස්සනයි. එතකොට මේ හතරේ පොතේ අපි මේ නවවෙනි කාරණාව ඉදිරියට ගත්තේ කතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤය. මේ භාවනා කරන කෙනෙක් එහෙම නැත්නම් මේ Brahmacharya මේ සාසනෙන් වැඩ ගන්න කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් දත යුතු හතර මොනවද කියලා කවුරු හරි අහුවොත් මෙන්න මෙහෙම කියන්නේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එන්න තියෙන ප්‍රශ්නයක් නගලා ඒකට දෙන්න තියෙන සරුවඥ උත්තරේ දෙනවා. එහෙම නැත්නම් සාසනයේ ඒක තියෙන උත්තරේ දෙනවා. ඒ නිසා මොනවද මේ ආත්පසීම විශිෂ්ට ඥාණයෙන් දතවිතු හතර කියලා ඇහුවොත් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඒකේ. ආර්ය සත්‍ය හතර චත්තාරි ආර්ය සත්‍යානි. ඊට පස්සේ ඒ උත්තරෙන් පස්සේ දැන් ශාසනය කෙනෙක් වගේ ඇහුවොත් මොනවද මේ හතර කියලා? ඉතින් ඊට පස්සේ නිද්දේශ වශයෙන් නම් කියමනක් කරනවා දුක්ඛං ආර්ය දුක්ඛං ආර්ය සත්‍ය. මේ දුක කියන නැත්නම් ආර්ය දුක්ඛ සත්‍ය ඒ ඥාණය යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ. ඒක දුක්ඛං අරිය සත්‍යං. ඉතින් මේක අපි ඊයේ කතා කරපු විදිහට කවුරුත් මේක අනිත් පැත්තට දන්නවා. සැපෝයනවා කියන එක නම් උදේ ඉඳලා හඳා වෙනකම් මහන්සි වෙනවා. කිසිම කෙනෙකුට ඒක අලුතෙන් උගන්වන්න දෙයක් නැහැ. ඒක අපි කොච්චර අතිරික්තව අතිරේකව ගිහිලා තියනවද කියනවනම් මේ දුකට වෛර කරන නිසා බෞද්ධයා බබා දුක්ඛාරිය සත්‍යයට වෛර කරනවා කියලා කියයි. දුක්ඛාරිය සත්‍ය වැටහෙනකොට මූණ පැංගිරි කර ගන්න. පස්ස ගන්න. කම්මැලි කියන. නීරසයි කියන. ඉතින් ඒ නිසා භාවනා කළ ප්‍රතිඵල එන්න එන්න එන්න එන්න එක පැත්තකට තද පටලවිල්ල පටලවෙනවා. මොකද මේ දුක්ඛ දුක්ඛාරිය සත්‍යය අවබෝධ කරන අදහසෙන් නෙවෙයි භාවනා කරන්නේ දුකට ද්වේෂ කරලා. ඒක බොක්කෙම්ම ආපු දෙයක්. බෞද්ධ බෞද්ධ කියලා වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ බෞද්ධයාට පැත්තකට කරලා රහස කියනවා. උඹට ওই සැප හොයන වැඩේ නම් මට සාතික කරලා දෙන්න බෑ. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මේ දුක කියන්නේ ওই සැපේ අනිත් පැත්ත පිළිබඳ පූර්ණ අවබෝධයක්, පරිඤ්ඤය ඥානයක් තියෙනවා නම් ඊට වැඩි සැපක් මුළු ලෝකෙම නැහැ. ඉතින් ඒ නිසා මේ මේ දුක ආර්ය සත්‍යයක් බවට පත් කරගෙන නැත්නම් දුක කියන එකට විශේෂණ පදයක් දාලා දුක්ඛං ආර්ය සත්‍යං ආර්ය කියන පදේ මේකට කිට්ටු කරලා මේක සත්‍යක් බව ඔය කොච්චර නටුවත් මේකේ සැපක් නැති බව තීන හරියක් තියෙන දුක බව පිළිගන්න ලෑස්ති වෙලා කොන්දපණ පිරිසක් ඇති වෙත් පිරිසක් වෙත්වා ඒ පිරිසට කොන්දපණ එන්න නම් සද්ධාවන්ත වෙන්න මොකටද මේ දුක කියන එක සත්‍යක් බව පිළිගන්න. ඕකයි සද්ධාව කියලා කියන්නේ වෙන මොකකටවත් නෙවෙයි විශේෂයෙන්ම යෝගාවචරය. එහෙම නැත්නම් මේ සාසනය අඳුර ගන්න ගැඹුරින් අඳුර ගන්න කිනාට මේ දුක කියන්නේ ආර්ය සත්‍යයක් කියලා අදා ගන්නවා. ඒක මේ කවුරුත් කරන දෙයක්වත් එක්කෙනෙකුට විතරක් වෙන් වෙච්ච දෙයක්වත් තටමලා අයින් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒක තමයි සත්‍යය. ඉතින් ඒක පිළිගන්න කැමති නැති බෞද්ධයන් ඒක පිළිගන්න කැමති නැති යෝගාවචරයන් දකින්නට ඒක ලෝකෙටම විහිළුවක්. ඒක තමයි මේ ලෝකෙ විහිළුව මේ පෙරමුත් බැඳගෙන සන්නාහ බැඳගෙන ආයුධ සන්නද්ධ වෙනවා මොකටද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියලා. ඊට පස්සේ කමඨහ සුද්ධ කරනකොට පේන්න තියෙන්නේ මේ පැමිණිච්ච පුංචි දුකක් අල්ලගෙන ඒකට වෛර කරලා ඒකත් එක්ක ගැටිලා ඒකට ප්‍රතික්‍රියා කරලා gedare ඉන්නකොටත් නැති ප්‍රශ්නයක් ඇති කරගන්න. gedare ඉන්නකොට සාමාන්‍යයෙන් අපි ඔයගේ ඔය කමඨහ සුද්ධ කරනකොට කියන එකම ප්‍රශ්නයක්වත් අපිට ප්‍රශ්න නෙවෙයි. මේ දුක අවබෝධ කරගන්න අපි එක්කනා චීන කණ්ණාඩියක් දාලා මේ පුංචි දුකක් අහුලගෙන ඒක විශාල ප්‍රශ්නයක් වඩපත් කරගෙන සැකයක් වඩපත් කරගෙන මේ දඟලන්නේ දුක ආර්ය සත්‍යයක් වශයෙන් පිළිගන්න ගන්න උත්සාහයක ලකුණක් නෙවෙයි මේ දුකට වෛර කරන නිසා දුක පිළිබඳව තියෙන පටිඝහනුසය නිසා දුක පැමිණෙනකොට මූණ පුරුදු කරගන්න දුක පැමිණෙනකොටම දකින්න පතන් කියනවා. දුක පැමිණෙනකොටම කාට හරි හේතු කරන්න හදනවා. මේක දුක ආවේ මෙන්න මෙයා කරපු වැඩක් මේ. එහෙම නැත්නම් මේ ඍතු ගුණ නිසා ආපු එකක්. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරපු දෙයක්. කිසිම කෙනෙක් කැමති නැහැ ආර්ය සත්‍යයක් වා පිළිගන්න. ඉතින් ඒකම දුක ආර්ය සත්‍යයක් වා පිළිගන්න කැමැති වීමම සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙම නැත්නම් යෝනිසෝමනසිකාරය කියලා කියනවා. මෙතනත් හැබැයි පුංචි ගැටයක් තියෙනවා. පුංචි යටිපහුවෙන මල් පැන්නුමක් තියෙනවා, ඉරි පැන්නුමක් තියෙනවා. මේ දුක ආර්ය සත්‍යයක් බව පිළිගන්නේ බනහලද? එහෙම නැත්නම් ජම්මෙන් ආපු ගතියක්ද කියන්නේ? මේක බරපතල ප්‍රශ්නයක් අද මේ භාවනා කියන එක ලෝකෙ පුරා පැතිරීගෙන යන වෙලාවේ මේ දුක පිළිගන්න පුළුවන්කම පාඩමකින් පන්තියකින් මේ සම් උනන්දු කරලා කියලා දෙන්න පුළුවන්. ඒකත් සමහරෙක් මේක ලේ වලින්ම බොක්කෙන්ම ඥානගතවම සංසාරගතවම පිළිගන්න කැමැතිද කියන එක 50ට 50 ඉట్లా තියෙනවා. එයිසා කොච්චර පාඩම් පන්ති ඉගෙනුවත් දුක ආර්ය සත්‍යයක් වශයෙන් බාර ගන්න කැමැති නැති කෙනාට බුදු බුදු ලෝකේ පහළුණත් ඒක තේරෙන්නේ නැහැ. මුළු ධර්මයේම උරගාල පෙව්වත් හරියන්නේ නැහැ. මුළු සංඝයාම වට කරගෙන කිව්වත් හඳන්නේ නැහැ. එයා සිල් රකින්නේ දුක නැති කරන්න නෙවෙයි. දුක අවබෝධ කරගන්නත් නෙවෙයි. කරන්නේ සිල් දැකලා දුක් ඇති කරගන්නවා, සංඝයා දැකලා දුක් ඇති කරගන්නවා, ධර්මය අහලා දුක් ඇති කරනවා, බුදුන් දැකලා දුක් ඇති කරගන්නවා. ඒ අයට උදව් කරන්න බෑ. ඒක මේ බුදු ආමතුරුවත් ගන්න නැති විශයක්. ඒක නිසා අපි බලා ගන්න ඕනේ. මේ බණ භාවනා කරලාම ඒක බලන්න පුළුවන් වෙන්නේ. දන් දීලා සිල් දැකලා භාවනා කරනකොට මේ බුදුහාමුදුරෝ කියන මේ දුක ආර්ය සත්‍යක් බව පිළිගන්න අපේ හිත කැමැතිද මගේ වචන කැමැතිද මගේ කය කැමැතිද කියලා වැඩට බැස්ස කෙනා වතුරට බහපු කෙනාට දැනගත්ත හැකි පීනන්න බලවන්ද කියලා සංසාරේ සංසාර සාගරේ පීනන්න පුළුවන්ද කියලා උඟ දෙනෙක් නම් හිතනවා මේ දුක්ඛ ආර්ය සත්‍යයක් බව පිළිගන්න පුළුවන් කියලා විශ්වවිද්‍යාල පන්ති වල දර්ශන පාඩම් වල එහෙම නැත්නම් බුද්ධ ධර්ම පාඩම් වල උගන්වනවා. යෝගාවචරය විතර ඒක ක්‍රියාවත් කරලා බලන්නේ කවුරුවක්වත්. ඒ යෝගාවචරය බුදුහාමසෝ කියපු විදිහට ප්‍රතිපදාවක් අරගෙන දාලා බලනවා මගේ කය මේ දුක්ඛාරී සත්‍ය පිළිගන්න කැමතියි. මගේ වචනය මේ දුක්ඛාරී සත්‍ය පිළිගන්න කැමතියි. මගේ හිත මේ දුක්ඛාරී සත්‍ය පිළිගන්න කැමතිද කියලා බැලුවොත් යෝගාවචරය විතර මේ ප්‍රශ්නේදී අසරණ වෙන තිරසනෙකුත් නැහැ, ප්‍රේතයෙකුත් නැහැ, යකෙකුත් නැහැ, අබෞද්ධයෙකුත් නැහැ. යෝගාචරය තාම අසරණ තත්වයකටපත් වෙනවා. මොකද යෝගාවචරය විහිං මේ මේක සත්‍යක් වශයෙන් බාර ගන්නට ලෑස්ති වෙන දුක. ඒක සාමාන්‍ය ලෝකයා කියලා කියන්නේ පරාජය බාර ගැනීමක්, නැස්චාර්ත්‍යයක්, උච්ඡේදවාදයක්. එහෙම නෙමෙයි ජීවිතේ තියෙන සැප විඳින්න. මේක හැම සාස්තුන් වහන්සේලාම කියන ජීවිතේ මේ ලෝකේ තියෙන සත්තු ඉන්නේ ඔක්කොම කරන්නේ මොනසට සැප විඳින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ විතර පැත්තකට කතා කරලා කියනවා මේක දුකමයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් දුක. ලෝකේ හැමතැනම තියෙන දුක ඔක පිළිගනි. පිළිගත්තයි කියලා කිසිසේත්ම නැස්චාර්ත වෙන්නේ නැහැ උච්ඡේදවාද වෙන්නේ නැහැ අකිරියවාද වෙන්නේ අන්න එදාට ලෝකේ ඇති ඇති උඹට දැක් ගන්න පුළුවන් කියලා මේ දුක්ඛේ ඥානය 150කට වැඩිය දිරව ගන්නත් බෑ තේරෙන්නෙත් නෑ ඒගොල්ලෝ වචනාර්ථ වශයෙන් තේරුම් ගත්තට ඒගොල්ලන්ගේ ක්‍රියාවල වචනවල හිතේ කොහොමඩක්වත් ඒක නෑ ඒක මතුවෙන එක තමයි වෙන්නේ භාවනා කරනකොට මගේ කය දුක පිළිගන්න කැමති නෑ මගේ වචනයකටවත් මම දුක පිළිගන්න කැමති නැහැ. මගේ හිතට ඉඩ දීපු ගමන් එයා කොහෙන් හරි දුක මගාරින ක්‍රමයක්, ද්වේෂ කරන ක්‍රමයක් මතුවෙනවා. අන්න ඒ දුක ඉදිරියට එනකොට දුක මගාරින, කරාරින ද්වේෂය දැක ගන්න පුළුවන් නම් හොඳට යෝගාවචරයි කියලා කියනවා. ඒක හරිම අමාරුයි. ඒක හරිම අමාරු. නොයන කෙනෙක් නෑ හැම කෙනාටම මේක එනවා. 150ක් බලාපොරොත්තුම තියන්න බෑ. ඒගොල්ලන්ට කොහොමඩක්වත් කැමති නැහැ. බුදුන් ලෝකේ පහළ වෙන්නේ මේ දුක ආර්ය සත්‍යක් බව පිළිගන්න කියන එකට කවුරුත් කැමති නැහැ. ඒගොල්ලෝ කැමති බුදුහාමුදුර රත්තරම් පාට රූපකින් හදලා ලොකු රැස් විහිදෙන එකක් හදලා හඳුන් කුරුපත්තු කරලා පහන් ගෙනත් තියලා අපේ සැපයි සැපයි සැපයි කියන්නේ. ඔත් මේ ශාස්ත්‍රුන් වහන්සේ මේ මේ සාරවත්යන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මේ චතුරාර්ය සත්‍යයෙන් පළවෙනි දුක් ආර්ය සත්‍ය පිළිගන්න සිවණක් පිළිසට ඒක ඒත්තු ගන්නලා දෙන්නයි කියන එක ආගමෙන් සම්පූර්ණයෙන්ම බහලා. බුද්ධ ආගම ලස්සනට උපමට්ටම් දාලා සීනි දාලා මේක පෙත්තක් කරගෙන තියාගෙන ඉන්නවා. බැරි වෙලා හරි ඒ වගේ දෙයක් නිතර ප්‍රකාශ කරන්න ගත්තොත් ඒ පන්තලට දෙනගෙන්නේ නැහැ. ඒ හැමෝටම බණ අහන්නේ නැහැ. කොහොම හරි කරලා මේක ආලවට්ටම් කරලා කාටත් අහන්න පුළුවන් විදිහේ ඉල්ලුම සැපවීම නීතියට සුරංගනා කතා කියන කාලේ මේ දුක්ඛාරී සත්‍ය පිළිබඳව මේ කරන වචන වලින් යම් කිසි කෙනෙක් යම්ෙන්ම මේක ගෙනත් තියෙනවා නම් බොක්කෙන්ම මේක ඇවිල්ලා තියෙනවා නම් ඥානගතවම තියෙනවා නම් කර්මානුරූප ඉන්නවා නම් යාට ලොකු සතුටක් ඇති වෙනවා බුද්ධ ඥානයේ දේශනා කළ තියෙන මේකයි මේ බුදුහාමුදුරුවෝ අල්ලගන්න මේ තොරන් ගහන කට්ටිය බුදුහාමුදුරුවෝ අල්ලගන්න මේ උත්සව කරන කට්ටිය මේ දුක්ඛාරිය සත්‍ය පිළිගන්න කැමති නැහැ. බුදුහාමුදුරුවෝ උත්සවයකට මූල ආරම්භය දෙන්න පටන් කරගන්නවා. බුදුජානනාංශය අල්ලගනත් නානාවිද මේ වචන සිංහල සිංහල වචන කියන්නේ පිංකම් කිය. මේක පිටරට මිනිස්සු පුදුම hina වෙනවා බෞද්ධයා විතර මේ පිංකම් වලට කාලේ නාස්ති කරන જાතියක් වෙන කිසිම රටක නැහැ. පිංකම් කියන නමට ඒ උද්දృత පාට පෙන්නනවා බුරුමේකට බුව කියලා කියනවා. බුරුමේ බුව මොන දේ තිබුණත් කට්ටියක් එකතු වෙලා පින්කම් කරනවා. උත්සව පවත්වන. ලංකාවේ කට්ටියටත් මොන හරි වෙච්ච ගමන් ඉතින් උත්සවයක් පවත්වන. ඒ මොකද දුක පිළිගන්නේ නෙමෙයි මේ ජීවිතේ සැපයි. ඉපදෙන්නේ කොහොඳයි. තා මෙහෙම මෙහෙම හල්ලි හම්බෙන්නේ කොහොඳයි. ලාභ සත්කාර සම්මාන දිලෝගේ කොහොඳයි. මේක තමයි මේ බුදුහාමුදුරු ලෝකේ ඇවිල්ලා අපිට දීපු රහස කියලා මේ පින්කම් කරනවා. ඒ කට්ටියගේ පැත්තෙන් බලලා කියත හැකි කය වශයෙන්, වචන වශයෙන්, හිත වශයෙන් දුක්ඛාර සත්‍ය පිළිගන්න කැමති නැහැ. දැන් මුන්දලා වැඩට දැම්මට පස්සේ අපි කො භාවනා කරන දැම්මට පස්සේ මේක පෙන්නලා දෙන ආකාර පහක් තියෙනවා හරිම රසවත්. වැඩියට බැස්සට පස්සේ අපි මේ දුක්ඛාර සත්‍ය අවබෝධ කරන්න ගියාට ඒකෙන් කරාරි නැහැටි. ඒක ඒක තේරෙන්නේ දුක්ඛ සමුදය කියලා මේ දුක හටගන්න හේතුව තෘෂ්ණාව කියලා අද පුංචි බෞද්ධකින් පව ඇහුවොත් දානවා. දැන් මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕනේ. දුක හාත්පසින් දැනගන්න ඕනේ. ඒක පොතේ තිබුණට වැඩිය භාවනා කරන කෙනා වතුරට බහැපු කෙනාගේ වැඩ දිහා බලනකොට එයා මේ ඉස්සරහට යන වාහනේ නැගලා හිටියට ගියර එක වැටලා තියෙන පස්සට කියලා දන්නේ නැහැ. එන්ජින් එක ස්ටාර්ට් කරලා පාගන්න පාගන්න පස්සෙන් පස්සට පස්සෙ පස්සට යනවා. මොකද ගියර එක වැටලා තියෙන පස්සට. මෙන්න මේක පෙන්නනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම මේ සූත්‍රයට ඉස්සලා තියෙන සංගීති සූත්‍රයේ ඒක පෙන්වන්නේ පංච විනිබද්දා විනිබන්දා කියලා හිතේ බැඳුම් පහක් තියෙනවා. මේ පහ පේන හැටි භාවනා කරනකොට. භාවනා නොකරන එකනට වතුර බහපේ කනට පේන්නේ නැහැ. කොකා සුදු පාටද කන කොකාද කියලා පේන්නේ පීනනකොට. පියාඹනකොට. යෝගාවචරගේ දක්ෂකම තියෙන්නේ මේ සංසාරේ මේ පීනන ගමනේදී. ඒක නිසා දුක්ඛ සමුදය සාරිය සත්‍ය නම් අපි ගමු අද දවසේ අපේ දවසේ මාතුකාව කියලා දුක්ඛ ආර්ය සමුදය සමුදය ආර්ය සත්‍ය කියනකොට තණ්හාව තමයි දුකට හේතුව කියලා අපි නම් කරා. ඒක තව ඩිංගිත්තක් විස්තර වෙනවා බුදු රජාණන් වහන්සේගේ පළවෙනිම සූත්‍රයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මම කටපාඩම් කරලා තියෙන හැටියට කිසි වැරද්දක් නැහැ මේ වචනවල ඒ මොකද ඒවා රම්පත්ති ලෝක ලියන්න වචන වචන ගලක කොටලා තියාගන්න ඕනේ වචන ඉතින් යෝගාවචරයෝ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මෑණිවරු කටපාඩම් කරගන්න මොකද මේ සමුදය කියන එක දුක හට ගැනීමට හේතු වෙන තෘෂ්ණාව තණ්හා ඒ යම්මෝ තණ්හාවක් වේද පෝනෝ භවිකයේ තණ්හාව දිගින් දිගට දිගින් දිගට කොල්ල බබා වගේ ඇලි ඇලි මේකට කියනවා භවනෙත්‍ය කියලා මේ චිත්තක්ෂණ ඉවර වෙන්නේ ඊට ඊගාව චිත්තක්ෂණයට කොක්ක ගහලා ඊගාව චිත්තක්ෂණ ඉවරනේ තව චිත්තක්ෂණයට කොක්ක ගහලා අපි ඊගාව සුමානේ මොකද කරන්නේ ඊග අවුරුද්දේ මොකද කරන්නේ? මැරිලා ගිහිල්ලා ඊගාසරේ මොකද කරන්නේ? දැන් මේ භාවන ඉවරලා ගිහිල්ලා මොකද කරන්නේ කියලා හැම වෙලාවෙම <clears throat> ඉස්සරහට නෙරියක් තියෙනවා. ඒ නෙරිය තමයි භවනීතිය කියන්නේ. ඉතින් හැම කෙනෙක්ම හිතනවා එහෙම නැතුව ජීවත් වෙන්න බෑනේ. ඉතින් කොහොමඩක්වත් ඊගාට කරන්නේ කල්පනා කරලා තියෙන්න eBay. ඉතින් ඒක හම්බ වෙනවා. හම්බ වෙනවා කියන්නේ සංසාරේ හම්බ වෙනවා. අන්නේ తත්‍ර తත්‍රා පොණෝ භවිකා පුනර්භවයක් ඇති කරන ඉතින් උඟ දෙනෙක් හිතනවා පුනර්භවය කියලා කියන්නේ මේ ආත්මය ගිහිල්ලා ඊ ආත්මය ඊගාවාත්මය උපදිනකොට භවය කියලා නෑ මේ චිත්තක්ෂණය ඉඳලා ඊගා චිත්තක්ෂණය ගැන හිතුවනම් ඒක තමයි පුනර්භවයට ප්‍රධාන පොහොර ඒක තමයි පුනර්භවයට තියෙන ප්‍රධානම ආහාරය ඉතින් අපි කොච්චරක් මේ මොහොතේ ඉඳගෙන හෙට කරන්න තියෙන දේ අනිද්දා කරන්න තියෙන දේ ඊගාට කරන්න තියෙන දේ අභිවෘද්ධියක් කියලා හිතලා එහෙම නැත්නම් ප්‍රගතියක් කියලා හිතනවාද ඒක මේ චිත්තක්ෂණේ හැම වෙලාවෙම කෙලසලා තියෙන්නේ. හිතට 100%ක් මේ චිත්තක්ෂණේ ඉන්න බැරි. ඔය කියන මේ පොණෝ භවික ගතිය නිසා ඒ තෘෂ්ණාවේ හැටි දැන් සතුට නෑ. ඊ ගාව චිත්තක්ෂණේ සතුට එන්න තියෙනවා. ඒ නිසා මේ චිත්තක්ෂණේ ගැන එච්චර බලාපොරොත්තු තියන්න එපා. ඊ ගාවට එන්න තියෙන චිත්තක්ෂණේ තප්පරය විනාඩිය පැය වරුව දවස සතිය මාසෙ අවුරුද්ද ඊගාවාත්මය කියලා නැවත නැවත බැඳගෙන යන ගතියක් ඒ තෘෂ්ණාවේ එක ආකාරයක් එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන ආකාරයක් එහෙම නැත්නම් කෘත්‍ය සාධනය කියලා කියන තෘෂ්ණාව කර පොණෝභවිකා නන්දි රාග සහගතයි හැම දෙයකටම මන බඳන ගතියක් ඇති කරනවා රාග කරන ගතියක් තියෙනවා తත්‍ර తත්‍රාවේ නන්දිනි බලු ආත්ම ඉපදිච්ච එක බල්ලෙක් වෙන්න කැමති මැරෙන්න කැමති නැහැ. ගෑණියක් වෙච්ච කෙනා ගෑනු කමකට කැමති පිරිමික් වෙන්න කැමති නැහැ. පිරිමික් වෙච්ච එක ඒක වෙන්න කැමති වෙන එකක් වෙන්න කැමති නැහැ. ඒව තමයි උතුම් දෙය අන්තිම පහත් කියලා සලකනවා. අපායට ගිය නිරිසතත් මැරෙන්න බයයි. ඒක දන්නව මැරුණට පස්සේ හොඳ තැනකට යන්නේ. මැරෙන්නේ නැහැ. මැරිච්චාම අඬාව ගානක් මැරෙන්න දටනවා අයියෝ මට වද දෙන්න එපා මරන්න එපා මට නැවතත් අනේ උපාය අපාය උපදෙලා දෙන්න කියලා කුස්සියම්ම වෙච්ච මනසේ කුස්සියම්ම වෙන්න කැමති මාළුකාරයෙක් වෙච්ච එකෙක් මාළුකාරයා වෙන්න කැමති වඩෙක් වෙච්ච එකෙක් වඩා වෙන්න කැමති හතර වැඩ කරන එක ඒකට කැම ඌ ඒක අයිතිවාසිකමක් කරගෙන බඩ බැඳගෙන తත්‍ර తත්‍රාබිනන්දනි දැන් මේකෙන් ගැලවිලා තව එකට ගිය ගමන් මේක මතක නැහැ ඒකේ අල්ලගෙන බැරෙන්න හදනවා අර කිඹුල මොකද්දෝ බදාගත්තා වගේ ඒක නිසා අපි ජීවිතය කරගෙන යනකොට අපි පළවෙනි දශකයේදී මන්ද දශකව ඉන්නකොට උඩු බැලිය අතට අපි නිතරම ඒ ඒ ඒ දශකයට අදාළ කාරණා ටික ඒක අපි අයිතිවාසිකම් වගේ කරනවා. ඊගාට ක්‍රීඩා දශකයට ගියාම අපිට මතක නෑ මේ ගෑනු පිරිමකමක් අපිට මතක නෑ යටට හෙළුවෙන් දෙන්නේ උඩට හෙළුවෙන් දෙන්නේ කියලා සෙල්ලම විතරමයි. ආ ඒ සෙල්ලමට බැඳිලා ජීවත් වෙනවා. ඒකේ ඒ දශකයේ හැටි එකම මිනිස්යාගේ. ඊට පස්සේ වර්ණ දශක ඊට පස්සේ ඕන ලිප්ස්ටික් ගාන්නයි කියුටෙක්ස් ගාන්නයි අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙට ඕන්න අක්කා වෙනස් වෙනවා ඊට පස්සේ. අර අර අර සෙල්ලම් වයස දැන් බෑ. දැන් ක්‍රීඩා දශකේ. ඊට පස්සේ බල දශකේ. ඊට පස්සේ වැඩ වැඩ පෙන්වන්න හදනවා. අම්මටත් බයිනවා තාත්තටත් බයිනවා නැන්දමටත් බයිනවා මමටත් බයිනවා මම තමයි ගෙදර කෙරුමා බලදාසකේ තාපරසී ඒක අල්ලගා ඊට පස්සේ ඥාන දශකේ එයාට මෝරන්න පටන් ගන්නවා ඥාන ඒකට තේනවා අම්මලා තාත්තලා වයසට ගිහිල්ලා ඒගොල්ලෝ පැන්සොන් පොඩි උන් තාම ඉතින් ඇවිල්ලා මම තමයි ඥාන ඊට පස්සේ උනේ 60 පෙරෙනකොට හාන දශකයට එන්න පටන් ගන්නවා ඊට පස්සේ කියනවා වයසක අයගේ අයිතිවාසිකම් පිළිබඳව ඔන්න හටම් කරන්න පටන් ගන්නවා වැඩි මාල් නිවාස හදන්න ඕනේ. වැඩි හිටියන්න මේව කරන්න ඕනේ. එතකොට මතක නෑ අර පෙන් කෙලපු වයස. එතකොට වයස නෑ අර ක්‍රීඩා දශක, වර්ණ දශක. ඊට පස්සේ පවංක දශක උන කොන්ද ටිකක් නැමෙනකොට ඔන්න හැරමිටි හොයන වයස, පුතු පුතු ගන්න වයස. භාවනා කරන්න ගියා පුටුවක් නැද්ද කියලා. ඒකට ඒකට පස්සේ ඒ අයිතිවාසිකම දුන්න නැත්නම් හරියට කේන්ති යනවා. උඹලා නාකි වෙන්නේ නැද්ද මේ අපිට නාකිකව පේන්නේ නැද්ද? ඊට පස්සේ මේ පබ්බහාර දශකේ උන්න කඳ ඉස්සර පැත්තේ එළියට නැමෙනවා. ඊට පස්සේ හැරමිටියක් අතර ගන්න. මේ හැම වෙලාවෙදීම ඒක අයිතිවාසිකමක් කරගෙන ඒක ඒකට බැඳිලා ඒකේ ආරක්ෂා කරන්න දඟලන ගතිය එක ජීවිතයේ දශක දශක දශක දශකයේ කියලා පන්සල් වල ඇඳලා තියෙනවා. ඊතෙන්ට ගියාට පස්සේ ඒක විතරයි යාට තේරෙන්නේ. මම මෙතන ඉඳලා මෙතෙන් ආපු බවක් ඉස්සරහට මේ වෙන බවක් මේ ලෝකේ මම නැතුව වෙන සත්තු ඉන්න බවක් මොකක්වත් මතක නැහැ. తත්‍ර తත්‍ර ආභිනන්දනී ඒක ඉතින් මේ කාගෙත් ඇති. මේ කාට දොස් කියනවා නෙවෙයි අපි උසුළු විසුළු ස්වරූපෙන් කිව්වට කාගෙත් ඇති. සේයති දං කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා. ඒකෙදි මේ විනිබද්ධ විනිබන්ධ කියලා කියන්නේ මේකට විනිබන්ධ ගැන කතා කරනකොට සාරිපුත්‍ර සාංශයේ ලස්සන විග්‍රහයක් දෙනවා මේ කාම තණ්හාව කියලා අපි සාමාන්‍ය සතිය කියන කන්දර ගන්න ඉස්සර වෙලා බණක් භාවනා කරන්න ඉස්සර වෙලා මේ වගේ ඇවිල්ලා භාවනා කරලා මධ්‍යස්ථානට ඉන්න ඉස්සර වෙලා අපේ මානසිකත්වය කොහොමද තිබුණේ කියලා. එයා කොච්චරක් මේ සංසාරට බැඳෙනවද කාමයටම බැඳෙනවද කියනවනම් ඉදාඋසෝ බිකෝ කාමේසු අවීත රාගෝ. තාම රාගේ සම්පූර්ණ කරගෙන නැහැ. රාගයෙන් අයින් වෙන්න හිතලවත් නැහැ. පුළුවන් තරම් රාගේ වඩනවා. ඒ වඩන තැන් වලට යනවා. ඒ විදිහට කරන අවීත රාගෝ අවීත ප්‍රේම. අවීත ඡන්தோ. එක එක දේවල් ලං කර ගැනීමේ තමන්ට කැමති දේවල් ලං කර ගැනීමේ සතුටුදායක තත්ත්වයකට ඇවිල්ලා නැහැ තාම. පිරිච්ච ගතියට ඇවිල්ලා නැහැ. අවීත ප්‍රේමෝ ප්‍රේමය, දරු ප්‍රේමය, මාතෘ ප්‍රේමය, එහෙම නැත්නම් කොල්ලෝ කෙල්ලෙකුට කරන ප්‍රේමේ මේ වගේ තාම තමන්ට ඇති වෙලා ඒ කාලා ඉවර නැහැ තාම. අවිගත පිපාසෝ විශාල පිපාසාවක් තියෙනවා රට වශයෙන් මම මෙහෙම කරන්න ඕනේ ආගම වශයෙන් මම මෙහෙම කරන්න ඕනේ අපේ ගෙදරට මම මෙහෙම කරන්න ඕනේ කියලා මෙයා ළඟ තියෙන විශාල පිරිච්ච නැති පිපාසයක් අසන්තුෂ්ත භාවයක් ඒ නිසා අවිගත පරිලාහෝ නිට්ටරෝම තැවෙනවා නිතරම දැවෙනවා මේ අසම්පූර්ණ භාවය නිසා මගෙන් අපේ ගෙදෙට්ට රටට ජාතියට ආගමට ඕන දේ ඉෂ්ට උනේ නැහැ. ඒ නිසා මම කොහොම හරි මහන්සි වෙලා මේ දේවල් මම කරන මමත් කෙරුමේ කියලා විශාල පරිලාහයක තමයි වැඩි පිටසක් හම්බ වෙන්නේ අවිගත තණ්හෝ. අතෘප්ති කරවමයි මැරෙන්නේ. කාමදාසෝ අතිත්තෝ කාමදාසෝ මේ මැරෙන හැම කෙනාම මැරෙනකොට ඕක තමයි පුනර්භවයට හේතු වෙන්නේ. අපි තාම ඒ කෙනා රාගේ ඉවර කළා නැති නිසා ඊගාව ආත්මේ මේ මේ මේ ආත්මෙ තිබුණේ රාගේ සම්පූර්ණ කරන ආත්මයකට යනවා. ඉල්ල නිල්ලන දේ හම්බ වෙනවා කියන එක නෙවෙයි. රාගයේ විසින් අපි අවසාන මොහොත මෙහෙවනවා. අවිගත ප්‍රේම, අවිගත ඡන්தோ, අවිගත පිපාසෝ පරිලාහෝ තන්නෝ. ඉතින් අපි ඉවර වෙන වෙලාවේදී මරණාසන්න මොහොතේදීෝ මොනවා හරි වැඩක් කියනකොට අපි කවදාකවත් අංග සම්පූර්ණ පිරිච්ච හිතක නෙවෙයි ඉන්නේ ඌන භාවයක අඩු භාවයක නිසා ඒ ආපු භවනෙත්තියෙන් අපි ඊගාට ගිහිල්ලා අතාරින්නේ අර බලාපොරොත්තු වෙච්ච දෙයට ගිහිල්ලා දානවා. දැම්මට පස්සේ කවුද මේක කෙරුවේ කොහොමද මේක කරේ කියලා Tamanටම තේරෙන්නේ නැහැ. මොකද ඔය තණ්හාව විච මෙහෙව්වට ඒකෙන් ඔය අපට ඕනේ සැප ලබලා දෙන්නේ නැහැ. ඒකෙන් ලබලා දෙන්නේ ඒ තණ්හාව විසින් තා කර්මානුරූපෝගිල් අතහැරපුවාම පස්සේ ඒ මනුස්සයා කරකොල ඇතිරේ වගේ කොහොමද මේක උනේ කියලා ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙනවා. භාවනාදිත් වෙනවා, මරණ කොටත් වෙනවා. සංචාරකයටත් එක වෙනවා. ආන්න ඒක උනාට පස්සේ තියෙනවා ඊට ඉස්සෙල්ලා Taman කතකවිච්ච ස්වරූපයේ අതൃප්තිකර භාවය එහෙම නැත්නම් හිග භාවය පුංචි එකක් නෙවෙයි. ඒක නිසාල ජවයක්. ඒක තල්ලු කරනවා අපිටත් නොතේරි. ඒ මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක ඉවර කරගත්තේ නැති ආසාවකින් ගත කරන්නේ. මේ තමයි තෘෂ්ණාවේ හැටි. ඒක ලාටුවක් වගේ මොනව ඇලුනත් ඇලෙන ගතිය ඉවර වෙන්නේ නැහැ. දිගින් දිගට දිගින් දිගට තියෙනවා. ඉතින් ඒ නිසා ඒකේන සතිය ගැන අහන්න ඉස්සෙල්ලා සාසනයක් ගැන දැනගන්න ඉස්සෙල්ලා ප්‍රතිපදාවකට ඉස්සෙල්ලා ඒකේන ඒ ආසාව නිසා අර කියන අතම් අසන්තුෂ්ත භාවය නිසා පුද්ගලික අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. මම කොහොම හරි මීට වැඩිය මගේ තණ්හාව සම්පූර්ණ කරගන්න ඕන. මගේ රාගය සම්පූර්ණ කරගන්න ඕන. ප්‍රේමය සම්පූර්ණ කරගන්න ඕන. ඡන්දේ සම්පූර්ණ කරගන්න ඕන. කාමයේ සම්පූර්ණ කරගන්න ඕන. පිපාසයේ සම්පූර්ණ කරගන්න ඕන කියලා ඒ අතෘප්තිකරයේ ගතිය නිසා කවදාකවත් බණක් භාවනාවක් කරන්න ඕන කියලා තපසක් රකින්න ඕන කියලා ඒ කාලසටහනේ කිසිම වෙලාවක් එන්නේ නැහැ. මොකද මේ තියෙන පැය 24ත් මදි අපිට මේ රාගය සම්පූර්ණ කරන්න. ආශාව සම්පූර්ණ කරන්න, පරිලාහය සම්පූර්ණ කරන්න, පිපාසය සම්පූර්ණ කරන්න, ප්‍රේමය සම්පූර්ණ කරන්න, ඡන්දය සම්පූර්ණ කරන්න, රාගය සම්පූර්ණ කරන්න. ඒ නිසා එම කෙනෙකුට කිව්වොත් එහෙම බණක් භාවනාවක් කියලා එකක් තියෙනවා, බුදුන් ලෝකේ පහළලා තියෙනවා, ගැඹුරු ධර්මයක් තියෙනවා, සමහරු සංඝයා වශයෙන් ඒකම යෙදිලා ඉන්නවා. උඹත් කැමති නැද්ද අඩු ගන්න සීලයක් රකින්න? මෙයා කියනවා මට ඒව බණ භාවනා කරන්න වෙලාවක් නැහැ. මේ මේ යුතුයකම් වගකීම් කියලා එයා තපසකට පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ නැති වෙන විශාල කරුණු තියෙනවා. මොකද එයාට පැය 24වත් කරලා ඉවර කරන්න බෑ. ඒ වගේම ඒකේන නිතිපාකාර නැත්නම් කාලසටහනකට බණක් භාවනාවක් කරනවා කියන එක එයාට කරන්නම බෑ. කඹුරණ එක විතරයි කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමයට කඹරනවා. කිව්වොත් විනාඩි 5ක් බැරිද හැමදාම භාවනා කරන්න වාඩි වෙන්න කියලා. එයා කියන්නේ පැය 24කුත් විනාඩි 5ක් හම්බුනොත් නම් 24 වැඩ කරලා ඒ පහ දෙන්නම් හම්බ වෙන්නේ නැහැ. පැය 24 හම්බෙලාදී 24 විනාඩි 5ක් දෙන්න බැරිද කියලා අහනවා එතකොට. ඒ විනාඩි 5 නම් දෙන්නම් භාවනා කරන්න මේ 24 නම් දැන් තලසුන් වෙලා ඉවරයි. ඉතින් වෙලා තියෙන මේ මාරේ හරිම ප්‍රජාතන්ත්‍රවාදී සතේ. ඌ 24ම තමයි දෙන්නේ. ඒකට ඔක්කත් 24 විනාඩි 5ක් දෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ හිතනවා ලබන ආත්මේ මහන්සිලා පිංකම් කරලා භාවනා කරන් විනාඩි 5ක් පස්සේ උපය ගන්නම් කියලා. කිසිම කෙනෙක් කැමති නෑ මේ කාමයේ සදාගත කරන, රාගයේ සදාගත කරන, ප්‍රේමයේ සදාගත කරන, පිපාසයේ සදාගත කරන, පරිලාහයේ සදාගත කරන, තණ්හාව සදාගත කරන කේ විනාඩි 5ක් නිති භාවනාවකට කාලසටහනකට හරි මම ඒ මට මතක නැහැ කිවෙණි වැඩමුළුවටද කියලා ඒකට ආපු මේ මහාචාර්යතුමියක් කියනවා සාංශ වැඩමුළු ඉවරලා ස්තුති කරනකොට කිව්වා ඉස්කෝලෙන් අරුණ ගියා අරුණට පස්සේ දැන් මේ සුමානේ විතරයි සාංශ කාලසටහනට වැඩ කරේ කිව්වා කද්දාකවත් නැහැ කියලා ඒකට මහාචාර්යවරයා බොහොම ප්‍රසිද්ධ කෙනෙක් ඉස්කෝලෙන් අස්සුනාට පස්සේ දැන් තමයි මේ කාලසටහනට වැඩ කරේ කිව්වා මොකද කාලසටහනට වැඩ කරන්නේ 16 වුණේ වාල්ලුනේ ඉස්කෝලෙම ඉන්නේ අපි නෑ. අපිට ඕන විදිහට අපි වැඩ කරන හැබැයි කාමයට දාසකම, කාමයට වාල් ගතිය, කාමයේ අതൃප්ති කරගතිය. මට තේරෙන්නේ නෑ හිතනවා අනික් ගෙදරට වැඩිය ඉස්සලා මං මේ සම්පූර්ණ කරගත්තෙන් සි ගන්න ඕනේ කියලා. කවදාකවත් ප්‍රධාන වීරියක් වඩන්න භාවනා කරන පැතිට යන්නේ. ඉතින් මේ කෙනාගේ ජීවිතය උපදින්නෙත් කාමේ, ගත වෙන්නෙත් කාමේ, මැරෙන්නෙත් කාමේ. ලෝකේ ඉන්න සත්තුන්ගෙන් සත්ත්ව ගහණයෙන් කොච්චර පුංචද්ද මිනිස්සු ඉන්න කියලා ගත්තොත් ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි මිනිස්සු ලෝකේ ඉන්න ඉන්න සත්තුත් එක්ක බලනකොට. ඒක දැන් කෝටි 6ක් 7ක් අතර ගාණක් කියලා ඔය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු කියනවා. මේ කෝටි 7ක් ඉන්න මිනිස්යන්ගෙන් නිතිපතා භාවනා කරන එහෙම නැත්නම් බණ මේ තපසකට හිත යොදන තපතකට යෙදී ගත කරන ඒ වගේම වීරිය කරන්න ඕන කියන පිරිස කොච්චරක් ඇති කියලා දෙහිතන්න. ලෝකේ ඉන්න මනුස්ස ජනගහණයෙන් කී දෙනාද බණක් භාවනාවකට නිතිපතා කාලයක් යොදලා තියෙන්නේ. හිතා ගන්න බැරි තරම් පුංචක් තියෙනවා. අපි ලෝක ජනගහණය පැත්තක තියන්නේ. තේරවාද බෞද්ධයන් අතර කීයෙන් කී දෙනාද නිතිපතා භාවනා කරන්න ඕන කියන කීතලා තියෙන්නේ. අපි හයියෙන් බුද්ධ ආගම ගැන කතා කරනවා. අපි මේ ලෝකෙටම දෙන්නත් හදනවා. අනික් කට්ටිය මිත්‍යා දෘෂ්ටික අපි සම්මා දෘෂ්ටිකයි කියලා කියනවා. නමුත් මේ මනුස්ස ජනත ජනගහනේ කොච්චර පොඩ්ඩක්ද බණ භාවනා කරන්නේ? ඒ වෙනත මේ ඒක සඳහාම පැවිදි වෙච්ච පැවිද්දෝ කොච්චරද භාවනාවට ගත කරන්නේ? අන්තිම මන්දෝත්සහය කරන සුළුයි. අන්තිම මන්දෝත්සහය කරන සුළුයි. කිසි කෙනෙක් කවදාකවත් හිතන්නේ මේක සඳහා විනාඩි 5ක් විනාඩි 20ක් විනාඩි 30ක් 40ක් වෙන් කරන්න ඕන කියලා හිතන්නේ. ඒගොල්ලෝ හිතන අපරාධ කාලේනාස්ති කිරීමක් මේ අතක් පිට අතක් තියන උඩ බලන්න ඉඳපාම නිකන්. ඊට පිට වැඩි හොඳයි කුඹරක් කොටන එක. ඊට වැඩි හොඳයි පත්‍රය කියවන එක. ඊට වැඩි හොඳයි ටෙලිවිෂන් එක බලන එක. ඊට වැඩි හොඳයි කයිවාරු කෙලින එක. ඊට වැඩි හොඳයි කානිවල් යන එක. මේකනේ ලෝකේ තියෙන. ඒ නිසා ඒ කෙනාගේ තියෙන මේ හිතේ බැඳිල්ල බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුවක්වත් තියන්නේ නැහැ. බුදුරජාණන්සේ පහළ වෙන කාලේ කෝටි 6ක් ජනතාව නැති වුණාට සෑහෙන පිටසක් ඉඳලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කාමයේ මේදිලා අවීතරාග, වීතරාග, අවීතරාග, අවීත තණ්හ ඒ වගේ තියෙන අයකට බණ කියන්නවත් යන්නේ නැහැ. මේ වැඩක් නැහැ. කලේ මොනේ නමල තියෙදි කොච්චර වතුරක් කිරුවත් හරියන්නේ නැහැ. 60 පැයක් තිබ්බත් කලයක් දොළ මේ පීලක් යට කඳුලක්වත් පිරෙන්නේ ඒ අය ගැන බලාපොරොත්තු වෙන්න එපා බණක් අහයි භාවනාවක් කරයි නිජපතා වැඩ කරයි කියලා. ඉතින් ඒකොල්ල ගැන මේ කතා කරන්නේ මට මට හිතෙන්නේ කියන්න අපි ඒකොල්ල ගැන කරදර නොවි ඉන්නවනම් අපිට ලොකු සාන්තියක් කිසි කෙනෙකුට මේ භාවනාව ඕනේ නැහැ. කාමෙමයි සැලසුම් කර කර කාමේ ගත කරන කෙනා ගැන ධර්මයේ දෙන්න හදන්නත් එපා. ඒක ධර්ම ගැන නොදැනුවත්කම නිසා කරන්න. ධර්ම ඉතාම ගැඹුරු දෙයක්. ඔය හැමෝටම දෙන්න වගේ ලේසියට දෙන්න පුළුවන්, පහසුවට දෙන්න පුළුවන්, තිබුණට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ගණ්ඩල ඇස්ති පිරිස ඉතාමත්ම ටිකයි. ඒ බව දැන්නතුව ඔක්කොටම දෙන්න හදන එක අමනයයි කියලා මං කියනවා. ඔක්කොටම ධර්මයේ දෙන්න හදනවා නම් ඒ කියන්නේ ධර්මයේ ගැඹුරු දන්නේ නැහැ. දෙන්න බෑ. බුදුහාමතුවත් කරලා නැහැ. ඒ නිසා මේගොල්ල ගැන එච්චර කරදර වෙන්න යන්න එපා. හැබැයි ඒගොල්ලෝ දැනගන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒගොල්ල ගැන කරදර වෙලා තමයි අපි මේ කෙට්ටු වෙලා තියෙන්නේ. අපිට මේ අසහනෙ ඇවිල්ලා තියෙන්නේ මේ ධර්මයේ දෙන්න බැරි අයට දෙන්න තටමලා. ඒ මොකද ධර්මයේ කියන එක එහෙම ලේසියට පහසුට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. තමා විසින්ම මේ වෙනකොට හැදිලා මේ කාමයේ රාගයේ ප්‍රේමයේ තණ්හාවේ පිපාසාවේ පරිලාහේ තෘෂ්ණාවේ ආදීනවේ තේරිච්ච කලාතුරකින් කෙනෙක් හරි දැක්කොත් උන්ද ධර්මය ලබන්න සුදුසුසා. අපිත් එක්ක ඉන්න මේ සමාජය බැලුවොත් ඉතාමත්ම සුළු පිරිසයි ඒක තියෙන්නේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා එහෙම පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ලොකු සැපක් කියලා. මේ කාමයට කඹරන එක තමයි උදේ ඉඳලා හැන්දනකම් කාම සත්තු කරන්නේ. කාම ගුණයන්ගේ යෙදිලා නම කාඩරි නිකමට හරි වැටහුනොත් මේ කාමයේ මෙහෙම ඉඳලා තිරසනාගේ මගේ වෙනසක් නැහැ මම මේ බුද්ධ බුදුහාමරගේ ආලෝකේ මට වැටෙන්න එපායි ධර්මාලෝකේ වැටෙන්න එපායි සංඝයාගේ ඇසුර ලැබෙන්න එපායි සීලයක් තියෙන්න එපායි කියලා ඇතුළෙන්ම ඒකට කල්පනා වෙන මිනිස්සයා ඉතාමත් අමාරුයි දුර්ලභ වස්තුවක් කලාතුරකින් ලැබෙන දෙයක් අන්නේ පිටසක් එක්ක ඉඳ හම්බුණත් විශාල ලාභයක් හැබැයි ඒගොල්ල අතර ඉන්න බැරි මොකද බාලයන් ඇසුරු කරන්න ඇසුරු කරන්න අපි ඒගොල්ලන්ගෙන් අයින් වෙනවා. අසීවනාච බාලානම් මේ බාලයන් ඇසුරු කරන ඒක ගැන නොතකන බාලයන් ඇසුරු කරනවායි කියලා කියන්නේ එහෙම වැඩේ කරගෙන යන කල්යාණ මිත්‍රයන්ගෙන් අපි ඉබේම දුරවන් වෙනවා. නිසා තමන් වගේ බලා ගන්න ඕනේ බාලයන්ගේ ඇසුර තියනකම් පඬිත ඇසුරක් ලැබෙන්නේ නැහැ. මේ කාමයේ ගැන අයින් වෙන්න හදන පිරිසත් එක්ක මට සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. නමුත් Taman ඇසුර පවත්න්නේ කවුරු එක්කද? පළවෙනිම මංගල කාරණාව තමයි අසීවනාච බාලාන. එහෙම තාම කාමයේ ගැන රාගය ගැන පරිලාහ ගැන ප්‍රේමය ගැන තණ්හාව ගැන කිසිම තැකීමක් නැතුව එහිම ගැලී läගී ගත කරන පිරිසත් එක්ක ඉන්න එකක් තමනයක්. ඇසුරු කිරීමත් තමන වැඩක්. එහෙම නැතුව කවදාකවත් හිතන්න එපා මේ සත්පුරුෂයා තම ළඟට එයි කියලා. කවදා හෝ ඒක දැනගෙන ඒක අයින් කරන එක තමයි එයාට ලැබෙන පළවෙනි ලාභේ. මේ සතිය ඉගෙන ගත්තට පස්සේ කාමයේ ආධිනව තේරුම් ගත්තට පස්සේ එයා දැනගන්නවා මේක නවුදේ ඉඳලා හැන්ද වෙනකන් කාමයේ ඉන්නේ. මම හිමීට මෙයාගෙන් මග අරින්න වෙනවා. මග ඇරියොත් විතරක් ඒ ලැබෙන ස්පාසුයි අපිට ඒ විතරාගී විත දෝෂ විත මොහි ਸਰවඥන් වහන්සේෝ ਸਰවඥ ගෝලේකෝ සත්පුරුෂේකෝ නියම නියම කල්යාණ මිත්‍යෙන් දැක් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඇසුරු කරන අය කවුද කියලා වග කියන්නේ නැත්නම් ඒ ඇසුරු කරන දෙයට වෙන දේ මම දැක්ක අද ඊමේල් එකක් එවලා තියෙනවා. ඒක කියලා තියෙනවා අහසෙන් වැටෙන වතුර බින්දුව දෝතර ගත්තොත් බොණ්ඩක් පුළුවන්. වැටෙන වතුර බින්දුව පීල් එකට වැටුනොත් ඒක කුණු වෙනවා. ඊට පස්සේ ඒක කකුල් හොදන්නවත් ගන්න බෑ. කබලකට වැටුනොත් චරස් කාලා පිච්චිලා යනවා. අසුචි වලකට වැටුනොත් වතුරෙන් වැඩක් නැහැ. නෙළුමකට වැටුනොත් ඒ වතුර කඳුල මුතු මුතු ඇටයක් වගේ නෙළුම උඩ හිටිනවා. හැබැයි ඔක්කොම එක වතුර ඇසුරු කරන දේ අනුව වතුරේ தත්ත්වය සම්පූර්ණයෙන්ම කෙලසෙනවා. අහසෙන් වටන වතුර වේ තාම පිරිසිදු. අපි ඇසුරු කරන අයගෙන් අපි කවුද කියලා හිතා ගන්න පුළුවන්. ඒක නිසා Taman දන්නේ නැත්නම් මේ විදිහේ කාමයේ ගත කරන මනුස්සයත් එක්ක ඇසුරු කිරීම කොච්චර භයානකද කියලා අපිට ශාසනික කිසියම් තැකීමක් අපිට හම්බ වෙන්නේ. ඒ නිසා යා ඉස්සල්ලාම දැනගන්නවා මේ යායන් තණ්හා පෝනෝභවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රා විනන්දගති සියති යදං කාම තණ්හා. මේ කාම තණ්හාව දැනගෙනම දුරු කළ යුත්තක් මිසක් නොදැන කරන්න බෑ. කාම තණ්හාව දුරු කරනවා විතරක් නෙවෙයි කාම තණ්හාවේ ඉන්න අය දුරු කරන්න. මේක ලේසි නෑ. එතකොට අපේ නෑයෝ තීරම අයින් කරන්න වෙනවා. මොකද උන්දල උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔච්චරම තමයි කරන්නේ. කාමෙමයි. ජීවික ඒක බොහොම භයානක වැඩක් බොහොම අමාරුයි. දැන් මේ මේ 14 5ක් ඉන්නකොට බලන්න කොච්චරක් මතක් වෙනවද කියලා මේ දන්නේ කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. ඒගොල්ලෝ කියන්නේ වරෙන් මචං මහමුදේ නාන්න යන්න තමයි ඒගොල්ලන්ගේ ආරාධනාව තියෙන්නේ. ඒගොල්ලෝ කැමති නෑ අපි මේ වගේ පැත්තකට ඇවිල්ලා මනක් භාවනාවක් කරනවා. නමුත් අපි නැවත ගියාට පස්සේ ඉතින් කියනවා භාවනා කරට ඔළුව මේ දුරණනි ස්වාමීන් වහන්සේ හිත කියනවනේ ස්වාමීන් වහන්සේ කියලා කියනවා මොකද ඇසුරු කරන කට්ටියකින් තමයි ඒ ඒ ආසාදනේ එන්නේ ඒ නිසා කාට හරි හිතනවයි කියලා හිතන්න මේ කාම තණ්හාව නැති කරන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් Taman වෙන් වෙන්න දෙක ඒකේ ඉන්න අයගෙන් වෙන් වෙන්න මේක කරලා දෙන්න බුදුහාමුදුරන්ට බෑ කියන්න නම් පුළුවන්. මේක භයානකයි කියලා කියන්න පුළුවන්. හැබැයි Taman ඒ තාක්ෂණය දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක එක සැරේ කරන්න යන්න බා බෙල්ල ගහලා යන වැඩක්. හිමීට හිමීට හලන්න ඉගෙන ගන්න. මට අවුරුදු 9ක් ගියා. මේක ඇහිච්ච ඇහුනේ මට 78 88 වෙනකන් මම උත්සාහ කරා මේ කාමභෝගීන් හොඳට අඳුනගෙන ඒගොල්ලොත් ඒක කාම ක්‍රීඩා කරන ගමන් මේගොල්ලෝ අයින් කරන්න ඕනේ. ඒ කට්ටිය අඳුරගන්න තු කරන්න බෑ මේක. අඳුරගෙන ඒක අයින් කරන්න පටන් ගත්තට පස්සේ කොයි වෙලාවෙ පිහි බසයි දන්නේ. කොයි වෙලාවෙ වහ දෙයිද දන්නේ. කොයි වෙලාවෙ හිරේ දායිද දන්නේ. මොකද ඒගොල්ලෝ හරිය තරහයි මේ Tamange එකෙක් ගැලවෙනවා දකින්න. ඒක නිසා කවුරු හරි මේ උපක්‍රමය දැනගෙන කාම තණ්හාව වෙනුවට එයා කල්පනා කරොත් මේ ලෝකේ මේ කැප විඳලා ඉඳලා විලක් හරියන්නේ නැහැ. මැරිලා ගිහලා මොකද වෙන්නේ? ඊගාවාත්ම අපි කොහෙද යන්නේ? එතකොට එයාට බුදුරජාණන්සේ සඳහන් කරනවා කාම තණ්හාව තියෙන මිනිහගේ එකම ක්‍රියාවට කියන්නේ ඉඳුරම් පිනවීම විතරයි. රූප බලන් ආසාවක් තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම්. සද්ද අහන්න ආසාවක් තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම්. සද්ද ගන්ධ රස පහත. මෙයාට කොයි වෙලාවකද කල්පනා වුණත් මේ රූප බලන්න බලන්න ඇහැ සවුත් වෙනවා. සද්ද අහන්න අහන්න කන සවුත් වෙනවා. නාසයේ ගඳ රස මේවා දෙන්න දෙන්න දෙන්න දෙන්න කද්දාක සතුට වෙනවට වැඩිය අයිදල් කූඩයක් පුරවනා වගේ අපහසුයි. එතකොට වෙන්නේ මට ඊගාවාත්මයක් හෝ එහෙම නැත්නම් මේ භවය පිළිබඳව අපිට වැඩක් කරගන්න වෙලාවක්ම නැහැ. ඊට පස්සේ ආගමෙන් කියන්නේ මොකද්ද? මේ කාම තණ්හා වෙනුවට අඩුගාන ඊගාවාත්මේ මේට වැඩිය බණක් භාවනා කරගන්න පුළුවන් තැනක් පහසුකම් තියෙන තැනක් කරන්න පින් කරන්නයි කියනවා. එතකොට ඒ නැත්තම් අපි භාවනා කරනකොට පැත්තෙන් බැලුවොත් කාම තණ්හාව කියලා කියන්නේ ඉඳුරම් පිනවීම. භව තණ්හාව කියලා කියන්නේ මගේ ඉඳුරම් පිනවීම නෙවෙයි අපේ කට්ටියගේ ඉඳුරම් පිනවීම. මගේ දරුවන්ගේ අම්මගේ තාත්තගේ ඉතින් එයා මේ හිතනවා මේ අනුන්ට උදව් කිරීම ලොකු කරුණාවක්. ඒක කල යුත්තක්ම ඒ නිසා තමන් බණ භාවනා පැත්තකදීදී ඒ අනික් අයට පැදුරෙලලා දෙන්න කූඩාරම් ගන්න දඟලනවා. එතකොට ලොකු සමාජ සේවයක් නම් සිද්ධ වෙනවා. හැබැයි තාමත් කාමෙටම තමයි අපේ ඉන්න කට්ටියට මේ මේ වගේ බණක් කිව්වට අහන්න කවුරුත් කැමති නෑ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන කන්න දෙයක් තියෙනවා නම් බොන්න දෙයක් තියෙනවා නම් ලස්සන රූප තියෙනවා නම් අපි හිතන අපේ දරුවන්ට අම්මලාට තාත්තලාට මේක දීලා පුරවන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි ඒක විශාල වශයෙන් කරන්න ගියාට පස්සේ ඒකේ සමාජ වශයෙන් නම් හොඳ වැඩක් තියෙනවා. එහෙනම් පින්කම් සිද්ධ වෙන බව නම් තියෙනවා. ඒ නිසා ආගමට ලොකු තැනක් තියෙනවා. මේ කාම තණ්හාවේ ඉඳලා යම් කිසි කෙනෙක් භව තණ්හාවට ගෙනියනවා. එයාට කියනවා මේ ජීවිතේ දුක් විඳවත් කමන්නේ ලබනාත්මෙ පිඳිද්ද වෙනවනේ. ලබනාත්ම හොඳ තැනකට යන්න පුළුවන්. ඒ නිසා වාලේ වහන්න තියෙන උළු ටික ගන්න තියෙන සල්ලි ටික අර ගන්න පන්සල පූජා කරනවා. ඒක ආගමත් හොඳයි කියනවා, ආමුදුරුත් හොඳයි කියලා කියනවා. මේ මනුස්සයත් පිංකම් කරනවා. නමුත් මේ පිංකම් කරන්න ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මේ කාම තණ්හාව වෙනුවට භව තණ්හාව ඇති කරන වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ ඉඳුරම් පිනවීම වෙනුවට උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉඳුරම් පිනවීම වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ආගමේම එකක් පෙන්ලා දීලා තිනවා ඉඳුරම් පිනවීම කියන්නේ নানা ආකාර අරමුණු දිගේ හිත දුවන එක. මේ රූප බලනවා, මේ ශබ්ද අහනවා, මේ ගඳ බලනවා, මේ රස බලනවා. ඒ වෙනුවට බැරිද එක අරමුණක හිත තබා ගැනීමෙන් කුසල් සිද්ධ කරන්නේ. එමේ දුවන පිස්සු ඇදි රිලෙවෙක් වගේ පැනපැන නටන මේ හිතට එක අරමුණක හිත තබා ගැනීමෙනුත් භාවනාවේ කුසලය සිද්ධ වෙනවා. ඉතින් උඟ දෙනෙක් කැමති මේ බෝධි පූජා කරමින් පිං ඇතිකරනද උඟ දෙනෙක් කැමති මේ ලක්ෂයක් මල් පූජා කරලා පිං ඇතිකරනද උඟ දෙනෙක් කැමති 18 මේ අටම ස්ථානේ වන්දනා කරන්න 18ම ස්ථානේ වන්දනා කරන්න දඹදිව යන්න. හැබැයි ඒ වෙනුවට මේ බුදුහාමුදුරන්ගේම ශ්‍රීමුක දේශනාවෙන් කතා කරලා කියනවා ඔය නටවනව වෙනුවට ඒ කාර්මණක හිටපන් කියලා. ඒ පිංකම් වෙනුවට මේකට එන පිරිස කොච්චර පුංචද කියලා බැලුවොත් අර තරම්වත් 150ට 50 ගාණක්වත් නැහැ. ඒගොල්ලෝ කැමති ලාමක කුසලයට අධි කුසලයට කැමති නැහැ. ඒ නිසා කවදා හරි අපි හිතමු කවුරු හරි මේ වගේ පිටසක් ඇවිල්ලා උත්සාහ කරනවායි කියලා නානාවිද අරමුණු વિશેයි නටන්න හදනව වෙනුවට වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න. හිතලා මත කය හොල්ලන්න එපා. හිතලා මත වචන කතා කරන්න යන්න එපා. කය වචන දෙක තැම්පත් කරගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත පවත්වා ගන්න. එහෙම නැත්නම් අපි හිතමු ආස්වාද ප්‍රසවාසයේ හිත පවත්වා ගන්න. ඒ නැත්නම් බිම්බි මෑකිලි මෙහෙට පවත්තා. නැත්නම් ඇවිදිනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා කියන එක හිත පවත්තන්නේ. මේ ඇවිදිනකොට මේ වම මේ දකුණ කියන එක හිත පවත්තන්න. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඉඳුරම් පිනවීම වෙනුවට ඊට වැඩි අධි කුසලයක් එහෙම නැත්නම් භාවනාමය කුසලයක් සිද්ධ වෙනවා. මේක ලේසි නෑනේ. අද කමඨාන් සුද්ධ කරන තිබුණ කතා අහනකොට ඊයේ තිබුණා බලනකොට කවුද තේරුම් අරගන්නේ කවුද කොච්චර අමාරුද මේ භාවනා කරනවයි කියලා කියන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක විතරයි. ඔයින් එහාට මොකක්වත්ම දැනගත්තේ නැසොර ප්‍රශ්නයක් නැහැ. ඒක කියලා දෙන්න කොච්චර ගියත් හරියට කන පින්න ගන්න අනේ ස්වාමීන් වහන්සේට ආස්වාද ප්‍රසවාසය වැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා මට ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ විතරයි වැටෙන්නේ ආශ්වාසයේ වැටෙන්නේ නැහැ. බරපතල ප්‍රශ්න වගේ කොළුවේ දා ගන්නවා මේ ඉඳගෙන ඉන්න වෙලාවදී ඉඳගෙන ඉන්න බව දන්න එක සතිය. ඒකේ ආශ්වාස ප්‍රශ්වාසයේ තිබ්බහමකෝ පිම්බීම හැකිලිම තිබ්බහමකෝද වරින් වර ආශ්වාසයේ විතරක් පෙන්නාමකෝ වරින් වර ප්‍රශ්වාසයේ විතරක් පෙන්නාමකෝ කියලා මේ මේ සරල කිරීමේ වැඩපිළිවෙල වෙනුවට මේක මේ ආස්වාස වෙනවා ප්‍රසවාස වෙන්නේ ඒක නේද බිම්බි මැකිලි කරන්නේ මහානපන පේනවා ආනපන කරන්නේ බිම්බි මැකිලින් පේනවා කියලා මේක ඇතුලේ අපි ප්‍රශ්න හදාගන්න හැටි ඒ ඒ තරම්ම මේ කාමයේ ගත කරපු මිනිස්සයාට අරමුණු දෙක තුනක් ආවොත් කොයි එකද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. එකම ආවොත් නම් ප්‍රශ්නයක් නැහැ. හිතින්නේ කොයිද එකක් එන්නේ? මේ ලෝකේ දන්තාල තියෙනවා. එමෙන්න එකක් 10ක් 15ක් එනවා. මේන මේකේ හිත පවත්තන්න ඕනේ කියලා තීරුම් කරලා දෙන එක අමාරුයිනේ. දැන් තක්මක් කරනකොට මොන්නම දෙයක්වත් ඕනේ මම ඉඳගෙන නෙවෙයි. මම ඇවිදින බව දන්නවනම් ඉතින් තක්මන කියන්නේ ඔච්චරයි. මේකෙම නේ ඔසවන්න හිතෙන ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තමන් හිතෙනවා තමන් කරාක පුළුවන් තරම් අර අන්තිමටම දීලා තියෙන උපදේශ වලින් පටන් අරගෙන කියනවා මේ ඔසවනකොට තේරෙන්නේ නැහැ ඔසවන චේතනාව වැටෙන්නේ නැහැ කියලා අරකින් ප්‍රශ්න හදාගන්න. අර සරල කරනකොට උගෝ දෙනෙක් කැමති නැහැ ඒකේ භාවනාව තේරෙන්නේ නැහැ. නමුත් මම මේ කියන්න හදන්නේ ඒක නෙවෙයි. අපි හිතමු යම් වෙසි වෙලාවක මේ යෝගාවචරයට මේ භාවනා කරගෙන යනකොට එයා මේ කයේ තියෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇවිදින ඉරියව්ව කියලා කයට හිත දාලා කයේ හිත හිතයි කියලා හිතමු අපි උපකල්පනයක් කරමු මේ දවස් දෙක තුන යනකොට යාට ඉන්න කයේ හිත පවත්වන්න පුළුවන් වුණා. එතකොට මේ කයේ හිත පවත්වනකොට මේක ඇතුලේ උණුසුමක් දැනුණා, සීතලක් දැනුණා, කම්පන ගතියක් දැනුණා, චංචල ගතියක් දැනුණා, උඩ පා වෙනවා දැනුණා, තද වෙනවා දැනුණා, එහාට නැමෙනවා දැනුණා, මෙහාට නැමෙනවා දැනුණා, ඉස්සරහට නැමෙනවා, පස්සට නැමෙනවා. දැන් මේ දකින දකින හැම එකක්ම ප්‍රශ්නයක් නේ. ඇයි සාංශස භාවනා කරන ඉස්සරහට නැමෙන්නේ? ඇයි සාංශ භාවනා කරන පස්සට නැමෙන්නේ? ඇයි සාංශ භාවනා කරන කැරකෙනවා දැනෙන්නේ? කැරකෙනව නම් දකුණටද කැරකෙන්න ඕන වමටද කැරකෙන්න ඕන. ඇයි සාන්නච්ච මේක දැන්නේ අරක දකින්න කියලා මේ කය පිළිබඳව තියෙන හැටි ඔක්කොම බලන්න කිව්වට පස්සේ මේ යෝගාවචරයා කයට කොච්චර ආසද කියනවනම් භාවනා කරගෙන යනකොට යම් විදියකට කය විකෘති භාවයටපත් වුනොත් කය යම් විදියකට දන්නේ තීරියවකට ගිය ගමන් සම්පූර්ණ භාවනාව නතර කරලා ඒ නඩුව අහන්න යනවා අපි ඒ තරම් කයට බැඳිලා ඉන්නවා. ඒ තරම් දවස පුරාම රංගපෑමක් කරා. භාවනා කරන්න ගියාට පස්සේ මේ කයේ ඒ පැවැත්ම, ඒ සම්මිතික භාවය අපිට ඕන ගතිය හිටින්නේ නැහැ. සක්මන් කරන්න ගියාට පස්සේ හරියාගෙන එනකොට එහාට මෙහාට වැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නිදිමත ගති වගේ ඇවිල්ලා මේ සක්මනවත් කරගන්න බැරි තරමට මේ කයේ ඇති වෙන මේ පුංචි පුංචි වෙනස්කම් තවත් ටිකක් විස්තර කියනවා නම් මේවා කියනකොට සමහර අය කැමැති මේ භාවනා කර කර ඉන්නකොට කයට හිත ගිය ගම ඔන්න මූණ පුරා කූඹි යනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් මේ තැන් තැන් වල රත් වෙනවා සීතල වෙන්න පටන් අරගන්නවා. සමහර තැන් වල වතුර කඳුලක් බහිනවා වගේ තේරෙනවා. සමහර කඳුළු ඉදිකට දුවනවා වගේ හිරි වැටලා හිරි යනවා වගේ එක එක දේවල් තේරෙනවා මේ කොයි එකත් යෝගාවචරය බයකට ගන්න. කොයි එකත් යෝගාවචරය සැකයට ගන්න. මේ කොයි එකත් යෝගාවචරය අනතුරක සීයාවක් විතර ගන්න නිසා කවදාකවත් ඒක වෙන්නදලා බලන්න බෑ. ඒ මොකද ඒ තරම් මේ කයේ මැස්සෙක් වහන්න බෑ. කුරුලෑවක් එන්න බෑ. කිස් ගහක් කිදෙන්න බෑ. හැම රැලි වැටෙන්න බෑ. ඒ තරම් කයට ආසයි. ඊ යම් කිසි කෙනෙක් මේ කය පිළිබඳ කාම නෙමෙයි මේ කතා කරන්නේ. ඉඳුරම් පිනවීම නෙවෙයි. මේ කයට හුලං වැදුනහම මොකද වෙන්නේ? ඇද වෙච්චහම මොකද වෙන්නේ? තද වෙච්චහම මොකද වෙන්නේ? බර වෙච්චහම මොකද වෙන්නේ කියන හැම දෙයක්ම අල්ලන යෝගාවචරයා මේ කතන්දර ගොතන හැටි බලනකොට එයා කය વિશે අවීත රාගයක් තියෙනවා. මේ කය පොඩ්ඩක්වත් වෙනස් වෙනවට කැමති නැහැ. කය පිළිබඳ තියෙන ඡන්දය පොඩ්ඩක්වත් පුංචි පුංචි කරලා තරකන්න කැමති නැහැ. ප්‍රේමය මේ පරිලාහය මේ පිපාස ගතිය ඇති වෙනකොට එයා හිතන්නේ මේ භාවනා කරලායි ඒ ඒ කයර තියෙන තෘෂ්ණාවේ හැටි පේන්න පටන් අර ගන්නවා යෝගාවචරය වාඩි වෙලා මොකක්වත් නොකර චේතනාපූර්ව මොකොත් කරන්න මේක දිහා බලාන ඉන්නකොට ඒකේ වෙන මොනම දෙයක්වත් යෝගාවචරය පිළිගන්න කැමති නැහැ ඒක ගල් පිළිමයක් වගේ තියෙන්න ඕන කියලා නිත්‍ය සංඥාවෙන් තමයි බලන්නේ යම් වෙලාවකට යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ කය දිහා බලානින්න කියන්නේ ඒක එක විදිහට හිතින්නේ ඒක වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා හුත්වා අභවතා කියලා මේ හොඳට තිබිලා මේ නැති වෙනවා ආන්න මේකයි මේ කය පිළිබඳව දත යුත්තේ මේකටයි කය පිළිබඳව තියෙන දුක්ඛ සත්‍යය කියන්නේ දුක්ඛ සත්‍යෙට ඉස්සලන් දැන් තේරෙනම් අනිත්‍ය තමයි වෙනස් වෙන එක තමයි ඒක පිළිගන්න කැමති නැති කතිය පොඩ්ඩක් බලන්න පුළුවන් කාම භෝගියා කාමයට කොච්චර ඇලි ගලි ගත කරනවද හා සමානව කායानुපසනා කරන යෝගාවචරය මේ පුංචි දෙයට පවා සැක ඇති කරන හැටි, බය ඇති කරන හැටි, අනිශ්චිතතාවය ඇති කරන හැටි, කම්මැලි වෙලා නැගිටලා හැටි තියා බලනකොට මේකට කියනවා දෙවෙනි හිතේ බැම්ම කියලා. අපි හිත වශයෙන් ඉසල කාමයට අහුවෙච්ච පිළිබඳව අපි කතා කරමු. ඒ පිළිබඳව නම් බලාපොරොත්තු තියන්නවත් බෑ. ඒ පිළිබඳව බුදුරජාණන්සේ කිසිම වෙහසක් ගන්නෙත් නැහැ. හැබැයි ඒගොල්ලන්ගෙන් පටන් ගන්න ඕන අපි මේ කතාව. ඊට පස්සේ යෝගාවචරයා මේ කායානුපස්සනා කරන යෝගාවචරයා ඒ කයේ බැඳුම් හිතේ තියෙන කයර තියෙන බැඳුම තේරෙන පටන් අර ගන්නවා ආසාව ප්‍රේමය තෘෂ්ණාව රාගය තේරෙන පටන් ගන්න මේක පොඩ්ඩක් වෙච්ච වෙනස් වෙච්ච ගමන් අපි කොච්චර සැලෙනවද කොච්චර බය වෙනවද ඊට පස්සේ අපි භාවන ඔක්කොම බහා තබලා ඒක සුද්ධ කර ගන්න හදන්නේ මොකද මේ කය පිළිබඳව තියෙන නිත්‍ය ආසාව සුඛ ආසාව සුභ ආසාව මේක මගේ ආත්මේ කරගත්ත ගතිය මේක දිහා අපිට අනුන්ගේ කයත් දිහා බලනවා වගේ මම භාවනා කරනකොට මාව වැක්කිරෙනවා මම භාවනා කරනකොට මගේ අත ගැස් වෙනවා මම භාවනා කරනකොට ඔළුව පැත් වෙනවා කැරකෙනවා රත් වෙනවා ඉස්සෙනවා පාත් වෙනවා කියලා මේ භාව විතරක් කතා කරන්න පුළුවන් නම් මගේ අතකට බඩකට නැතුව මට තද ගතිය තද බව තද ස්වභාවය වැටහෙනවා කියන්නේ කියනවා වෙනුවට කකුලේ තද ගතිය කටේ තද වෙන ගතිය, බඩේ තද වෙන ගතිය කියන එක අයින් කරලා අපි කවදද කතා කරන්න කියලා හිතන්නේ. එතකොට භාවන කොච්චර දියුණුද කියලා හිතන්නේ. මට භාවනා කරනකොට බර ගතිය වැටුණා. මට භාවනා කරන බව ස්වභාවයේ වැටුණා. මට භාවනා කරන බර බව වැටුණා. මේ තමයි ආර්යයන් වහන්සේලා කතා කරන හැටි. මම කියන්නේ මගේ අත බර වුණා, නහය බර වුණා, කට බර වුණා කියලා අර කයේ කෑලි මේකට දාගන්නේ බබාගේ භාෂාව. තාම තිනර පුතක් යන ගතිය. මං කියන්නේ මේ ටික දැනගෙන හෙට ඉඳලා මේ භව භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ දැකලා භාවනා දියුණුවයි කියලා. මේ භාෂාව ඉගෙන මේ කතා කරවන්න නෙමෙයි මම මේ කියන්නේ. කවදද යෝගාවචරය මේ කම්පන චංචල ගතිය දකින්නට මේක වායු ස්වභාවයයි මේ තියෙන්නේ කියලා තේරුම් ගන්න. කයේ පෙන්න නැතුව ඉතින් ගහේ කොලේ පෙන්නන්න යවෝක. ඇයි මේ කය හෙල්ලෙන්නේ කියලා අහන්න නැතුව ඇයි මේ වායෝ ධාතුව වැඩ කරන්නේ කියලා අහුවොත් ඒත් ඉතින් වායෝ ධාතුව වැඩ කරන්න තොපුළු නොබ හිටියයි කියලා ඒක වැඩ කරනවා තමයි. ඒක තමයි ධර්මතාවය කියලා කියන්නේ. කිසිම දවසක යෝගාවචරයට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මොකද කයද තියෙන ආසාව නිසා. දැන් මෙතනින් පොඩ්ඩක් තව ඉස්සරහට යනවා ඊගා ඊගා බන්ධනේ පෙන්නන. දැන් මෙහෙම කර කර ඉන්නකොට මේ යෝගාවචරයට වැටුණා කියමු වායෝ ධාතුව විතරක්. මේ කම්පන චංචල ගති ආස්වාස් ප්‍රසාර බිම්බීම හැකිලිම. දැන් තද ගති ප්‍රශ්නයක් නැහැ. උණුසුම් සිසිල් ගති ප්‍රශ්නයක් නැහැ. පැකිලෙන තද ගති මේ ගතිත් නෙවෙයි. පිටුගන්නේ අපි වායෝ ධාතුව තේරෙනවා කියලා මේ වායෝ පොට්ටබ්බ ධාතු රූපේ පේනවා. දැන් හුස්ම ගන්නකොට නාස්පුඩු පුරවාගෙන සීතලට ඇදෙනවා. හුස්ම හෙලනකොට නාස්පුඩු පිරාගෙන පල්ලෙහාට උණුසුමට වැටේ. මේක මට නාසිකාග්‍රේ වැටේ. එහෙම නැත්නම් උඩුතොලේ වැටේනවා. මේ මේ විදිහට ආස්වාද ප්‍රසවාසය වැටුණයි කියලා දැන් අපි අනෙකුත් දේවලින් හිතාගනිමු මේ කය මුළු කයෙම තිබුණ අවධානයේ නාසිකාග්‍රයට ගියයි කියලා. මම මේ යන්න ඕනෙමයි කියලා හෝ ගියේ නැත්තම් වැරදි කියන්න නෙමෙයි මම මේ කියන්නේ. කයේ හිත හිනකොට ඕම දේවල් වෙනවා. ඒක උදරේ පිම්බෙනවා හැකිනවා පේන. එහෙම නැත්තම් නාසෙ පේන හොඳට කයේ තැම්පත් වෙන්න ඕන එක පේන. ඒ නිසා ඉතින් පටන් ගන්න බෑ. ඉස්සෙල්ලා කයත් එක්ක යාළු වෙන්න. යනවා පස්සේ එක්ක උණුසුම සිතතෝ වායෝ ධාතුෝ පටවියෝ ආපෝපේ. ඒක පිළිගත් සම්මතයක් තමයි මේ අපේ තේරවාදයේ මේ හතර මහා ධාතුන්ගේ වඩාත්ම ප්‍රකට රූපේ වායෝ රූපේ. ඒකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. ඒක තමයි ආනාපානෙට අපි මෙච්චර තනක් දීලා තියෙන. ඒක තමයි උදරේ පිම්බීම හැකිලීමට තනක් දීලා තියෙන්නේ. ඒ වගේම චිත්තකිරිය වායෝ ධාතුව කියලා තමයි කියන්නේ. ඇවිදිනකොට මේ රූකඩේ හෙල්ලෙන හැටි. අපි මේකට හිත ගියයි කියලා. ඒ කියන්නේ අපිට සිංහල භාෂාවෙන් කියන ආනාපානේ අහුණයි කියලා. ඊට පස්සේ දැන් ආනාපානේ පොඩ්ඩක් වෙනස් වෙච්ච කම්පේ කොච්චර නටනවද කියලා බලන්න. මේ හොඳට පෙනෙච්ච ආනාපානේ එක්ක නොපෙනී ගියා, එක්ක නොදැනී ගියා, එක්ක කම්පන චංචල පෙන්නවා කියපුව ගමන් කාමෙත් නෙවෙයි දැන් කතා කරන්නේ. කයත් නෙවෙයි කතා කරන්නේ. මේ ඉදිරියේ ඉදිරියපත් වෙච්ච රූපාරම්මණය මොන්නම හරි වෙනසකටපත් වුණොත් යෝගාවචරය සියලු වැඩ බහා තබලා ඉතී කතන්දර ගොතන්න පටන් ගන්නවා. ඒ රූපයට නැත්තම් මේ ආනාපාන කියලා ගත්තොත් ඒකට තියෙන රාගය, ඡන්දය, ප්‍රේමය, එහෙම නැත්නම් ඒකට තියෙන පිපාසය, ඒක තියෙන පරිලාහය, තණ්හාව යෝගාවචරය ප්‍රකාශ කරන වචන වලින් පේනවා මේ මට තිබුණු ආනාපානෙ තිබුණ එක පේන්නේ නැහැ කියලා එක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් තිබිච්ච එක මොන විදිහකයි වෙනස් වෙලා. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ කිසිම විදිහට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කැමති නැහැ. දුක්ඛ සත්‍ය පේනකොටම අහනවා ඇයි මට දුක්ඛ සත්‍ය පේන්නේ කියලා. එහෙම නැතුව යෝගාවචරයට දැක්ගලා කියන්න පුළුවන් නම් මම ආනාපානෙ බලනකොට මෙන්න මෙහෙමයි. තව එක කරගෙන කරන විනාඩි දෙක තුනකින් මෙහෙමයි. වේදනාව ආපුවා මෙහෙමයි. සද්ද ආපුවා මෙහෙමයි. හිතවිලි ආපුවා මෙහෙමයි කියලා බුදු වෙලා විතරයි කියන්න පුළුවන් ඒක. නැත්තම් ආනපන බලනකොට සද්දයක් ආපු ගමන් සද්ද ගැන හින කතන්දර ගොතාන පිටසම් ගහන්නයි නඩු කියන්නේ පටන් ගන්නවා. වේදනාවක් ආවම ඒක අල්ලගෙන නටනවා. ඇයි මේ ආනාපානේ කරගන්න දෙන්නේ නැහැ සද්දයක් ඇවිල්ලා. ආනාපානේ කරගන්න දෙන්නේ වේදනාවක් ඇවිල්ලා. ආනාපානේ කරගන්න දෙන්නේ හිතවිල්ලක් ඇවිල්ලා කියලා. ඉතින් යෝගාවචරණ යහුවොත් දැන් හිතනවයි කියලා හුස්ම ගැන නතර කරලා නැහැ සද්දහුණා කියලා හුස්ම ගැන නතර වෙලා නැහැ නේ. බැරිද ওই සද්ද අස්සේ හුස්ම බලන්න? ඔය ඔය හිතවිලි අස්සේ හුස්ම බලන්න. වේදනාව අස්සේ බලන්න. එතකොට බලන්න වේදනාව නැතුව හුස්ම කොහොමද? ඇතුව හුස්ම කොහොමද කියලා. කද්දාවත් යෝගාවචරයක මන් දන්නේ කරනවා නම් ඇති කදාවත් කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ස්වාමීන් වහන්සේ මම මෙහෙම කරගෙන යනකොට වේදනාවක් ආවා වේදනාවට ඉස්සල නම් ආනපාන මෙහෙමයි දැන් වේදනාව ආවට පස්සේ ආනපාන මෙහෙමයි කියලා කියාගන්න බැරි මොකද මේ වේදනාව ආපු නිසා ආනාපානට නරකක් වෙලා ඇති සතිය කැඩලා ඇති කියලා අර රූප භාවනා කරන කර්මස්ථානට වේදනාවෙන් කරදර උණයි කියලා හිතලා වේදනාවට වෛර කරනවා. ඒ රූප කර්මස්ථානෙත් නැත්නම් ආනාපානට හිතවිලි වලින් කරදර කරනවා කියලා හිතලා හිතවිලි වලට වෛර කරනවා. එහෙම නැත්නම් සද්ද වලට වෛර කරනවා. ඒ මොකද රූපෙට ප්‍රේමේ මේ භව රෝගේ හදන රූපෙට මත් වෙලා සද්දයක් ආපු ගමන් බලාපොරොත්තු සුන් කරගන්නවා. හිතවිල්ලක් ආපු ගමන් බලාපොරොත්තු සුන් කරගන්නවා. වේදනාව කාපු ගමන් බලාපොරොත්තුන මොකද මේ ඉච්ඡර ආසාවෙන් උපයාගත්ත ආනාපානට හිතවිල්ලෙන් බාධා වුණා කියලා හිතවිල්ල කන්නම් මරඤ්ඤම් කොටඤ්ඤම් කියන තමයි පටන් අරගන්නේ. වේදනාව කඤ්ඤම් මරඤ්ඤම් කොටඤ්ඤම් කියලා තමයි පටන් එන්නේ. බැරිද අපිට මේ වේදනාව අස්සෙම මේ රූපේ බලන්න නැත්නම් ආනාපානේ බලන්න. අපිට බැරිද මේ හිතවිලි අස්සෙම එක දිහා බලන්න. බලලා ඉවරලා මේ දෙක කියන්න පුළුවන් නම් සද්ද වේදනා එන්නේ ඉස්සලා ආනපන මෙහෙමයි. සද්ද වේදලා තීදිත් වරින් වර මට පේනවා. එතකොට මෙහෙමයි ආනපන කියලා. ඉතින් කමඨාන් සුද්ධ කරන්න දෙයක් නැහැ ඕකේ. ඒ යෝගාවචරය මේ රූපේ තනිවාවත් සත්‍යයක් එක්කවත් වේදනාවක් එක්කවත් හිතවිලි එක්කවත් මේ රූපේ දිහා බලන්නේ ප්‍රේමයෙන් තණ්හාවකින් පරිලාහයෙන් පිපාසාවකින් නෙවෙයි මේ රූපේ සෙල්ලමට දානවා. වේදනාවක් එක්ක වැඩ කරනකොට කොහොමද මෙයා වැඩ කරන්නේ? හිතවිල්ලක් එක්ක වැඩ කරනකොට මෙයා කොහොමද වැඩ කරන්නේ? සද්දයක් එක්ක වැඩ කරන්නේ කියලා බැලුවොත් අපිට මේ රූපේ නැත්නම් මේ ගත්ත ආනාපානේ ප්‍රිය අප්‍රිය දෙකම තේරෙයි. තනි කර පේනකොට ප්‍රියයි. සද්දයක් එක්ක යනකොට අප්‍රියයි. නැත්නම් සද්දේ අප්‍රියයි. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ආනාපාන මේ 11 ආකාරයෙන්ම දකින්නකම් භාවනා සිද්ධ වෙලා නැහැ. ඒකට වෙලාවක ආනාපානි ලඟ වෙලා පෙනේ. සද්ද ඇතෙන් තියයි. තවසේ මට සද්ද ලං වෙලා පෙනේ ආනපානිය ඇතුළට යයි. ඈතට. එතකොට දුර ළඟ වේදේ තීරේ. සමහරට සද්ද ඇතුළෙන් පේන ආනපානෙ පිට ගිහිල්ලා වගේ. සමහරට ආනපානෙ ඇතුළෙන් පේන සද්ද පිට වගේ. ඒතර අජ්ජත් බහිද්දා වේදේ තීරේ. සමහරට සද්ද ගොරෝසු ආනපානෙ සියුම්. සමහරට සද්ද සියුම් ආනපානෙ ගොරෝසු. එතකොට සියුම් ගොරෝසු සුකුම වේදේ තීරේ. මේ ආනපානෙ බලබලා ඉනකොට සද්ද ඇතුළට එනවා තීරේ. එහෙම නැත්නම් මේ ආනපාන බල බල ඉන්නකොට තිබුණු සද්දේ දුරවන් වෙනවා තේරෙයි. නැත්නම් සද්දය අහිනකොට ආනපාන ඇතුල් වෙනවා තේරෙයි. සද්දය හා බල බල ඉන්නකොට ආනපාන දුරවන් වෙනවා තේරෙයි. ඉතින් මේ ටික බලා ගන්න බැරි මොකද මේ රූපේට බරපතල ප්‍රේමයක් ඇති කරන එකට මැස්සෙක් වහනකොට කේන්තියක්. හිතවිල්ලක් එනකොට කේන්තියක්. සද්දයක් එනකොට කේන්ති ගන්න. ඊට පස්සේ යෝගාවචරය ආතුර වෙච්ච කෙනෙක් වගේ පිස්සු හැදිච්ච කෙනෙක් වගේ මැරෙන්න ගා ගන්නවා ඉසాత බැඳගෙන බලන්නකෝ මේ හිතවිලි නිසා භාවනා කරන්න බෑ. සද්ද නිසා භාවනා කරන්න බෑනේ. ඉතින් මට කිව්වොත් මේ හිතවිලිත් එක්ක ආනාපානෙ බැලුවේ නැත්නම් කවදාවත් භාවනා දියුණු වෙන්නේ නැහැ. සද්ද තීද්දී ආනාපාන දිහා බලන නැත්නම් භාවනා දියුණු වෙන්නේ නැහැ. වේදනා තීද්දී ආනාපාන බැලනත් භාවනා දියුණු වෙන්නේ නැහැ. දියුණු විතර නෙවෙයි. එයාට කියන්න පුළුවන් නම් කැඳේ ගල බේරුවා වගේ මම භාවනා කරනකොට විනාඩි 20කදී වගේ මට වේදනාව එනවා. එnde ඉස්සෙල්ලා ඔන්න ආනාපානයි. දැන් වේදනාව ආවට පස්සේ මට මෙන්න මෙහෙමයි ආනාපාන වෙන්නේ කියලා. මේ දෙක කියන්න පුළුවන් නම් ඇත්තටම මම කියනවා වැඩමුළුවකින් අපි එච්චරම දිනුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් වුණොත් ඒක වැඩපිළිවෙල අතිශයින් සාර්ථකයි. හැබැයි මම මේ කියන එක කරන්න බැරි දෙයක් නිසා නෙවෙයි මම මෙම කියන්නේ. මේ කාට හරි ඕන නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඔය රූපෙට ප්‍රේම කරන්න යන්න එපා. එහෙම නැත්නම් මේ ආනපන දිගටම පේන්න ඕනේ. ආනපන දිගටම සුඛ වෙන්න ඕනේ. ආනපන දිගටම ගොරෝසු තියෙන්න ඕනේ කියලා කියන්නේ කවදාවත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කරන භාවනාවක් නෙවෙයි. භාවනා කරනකොට අප්‍රිය වෙන වෙලාවල් එනවා. සද්ද ගොරෝසු වෙලා ආනපන සිුම් වෙන වෙලාවක් එනවා. ආනපන ගොරෝසුලා සද්ද සිුම් වෙන වෙලාවක් එනවා. ඒ නිසා මේ රූපේ ගත්තේ අඩේකට මිසක්කා වහංගුවකට මිසක් මේ රූපේ නෙවෙයි නිවන කියන්නේ. ඒක පාවිච්චි කරන්නේ කොහොමද සද්ද වේදනා හිතවිලි මැද කියලා. එතනදී ඒ රූප යෝගාවචරය මේ තමන්ගේ කර්මස්ථානෙට මොන්නම හරි අනතුරක් කරයි කියලා. රූපේ පිළිබඳව අවීත රාග වෙනවා අවීත ඡන්ද වෙනවා අවීගිත ප්‍රේම වෙනවා එතෙන් පිපාස ඇති කරගනවා පරිලහ ඇති කරගනවා තණ්හා ඇති කරනවා මේකට කියනවා රූප තණ්හා කියලා මේකට කියනවා භව තණ්හාව කියලා. දැන් කාමේ නෙවෙයි මේ කතා කරන්නේ. ඒ යෝග අතර උඟාක් දිනුනුයි දැන්. එයා ආනපනේ පේ. නමුත් මේ ආනපනේ අල්ලගෙන අපිට කොච්චර දුක් හදා ගන්නවද කියලා. ආනපනේ හදාගෙන අපි ඒකෙන් කොච්චර ගැටුම් හදා ගන්නවද කියලා. ඒ ඇති වෙන ආනපනට කැස්සක් ආව ආනපනේ කරනකොට කැස්සක් කැස්සා. නැත්නම් ආනපනකට වැස්සක් වැස්සා. ඕ ඉතින් භාවනා තැල්ල යනවා. එයාට ඊට පස්සේ භාවනා කරගන්න බෑ. එයා ඊට පස්සේ ඒ මේ ආතප්ප භවනා වීර්යය නතර කළා දාන. ආතප්පමන්නෝය අනුയോഗමන්නෝය සාතච්චක මට නිජපත භාවනා කරන්න බෑ කැස වෙලා නම් භාවනා කරන්න බෑ. මට වැස්ස වෙලා නම් බෑ. මට සද්ද තියෙන වෙලා නම් බෑ. ඉතින් හදන අහනවා සවුන්ඩ් ප්‍රූෆ් කෝල් එකක් බැලුවොත් නම් භාවනා කරන්න පුළුවන් මේකේ ඉතින් හරියට කට්ටිය එකතු වෙලා සවුන්ඩ් ප්‍රූෆ් කරන්න හදනවා මේක. මේ කවදාකවත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වේද කියලා හිතන්නේ. මේ තියෙන මේ හිරි හැරේ මේ එන කරදරේ මේ එන චිත්ත පීඩාව අස්සේ ආනාපානය කරන්න පුළුවන් ගතිය එනවනම් ඒ යෝගාවචර මේ පරිලාහයේ මේ දාහයේ මේ දුක තේරුම් ගන්න ඥානපණේ ආරණ. එහෙම නැත්නම් මේ කාමයේ දීලා දැන් මේ රූපයක් අල්ලගෙන භවයක් අල්ලන භවතණ්හාවකට ගැටිලා යෝගාවචර ජීවිතය ඇතුළත තියෙන ප්‍රශ්න කාම ලෝකේ ප්‍රශ්න වලට වැඩිය වැඩි ඒ මොකද එයා දුක නැති කරන්න නෙවෙයි භවනා කරන්නේ මේ ආනාපානය අරසා කරන්න. මේ මේ දුක නැති කිරීම සඳහා අඩියට ගත්ත වාංගුවට ගත්ත කාමයේ දුරුවන් කරන ගත්ත රූපේ අල්ලගෙන නැත්නම් මේ ආනාපානය අල්ලගෙන ඒක සද්දෙන් බාධා වුණොත් හිතවිල්ලකින් බාධා වුණොත් වේදනාවකින් බාධා වුණොත් ඒකට gadu ගැනෙන හැටි ඒකට කරප්පන් වෙන හැටි ඒකට අවක්කාර ගති පහළ වෙන හැටි බලනකොට මේක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මේ තව හිතේ බැඳීමක් මේ සාරිපුත්‍ර සාන්ති හම් කියනවා කාමයේ විසේ බැඳෙනවා එකක් ඊගාට කය විසේ බැඳෙනවා දෙක තුන්වෙනි එක තමයි ඉදිරියෙන් තියාගත් අරමුණ ඒක විසේ බැඳුනට පස්සේ යෝගාවචරයට ඒ අරමුණට මොනව හරි දෙංගෙත්තක් වුණොත් කිව්වට පිළිගන්න එකක් නැහැ මේ විදිහට හොඳට ආනපානේ අල්ලගෙන භාවනා කරපු කෙනෙකුට විශේෂයෙන්ම අපි හිතමු ඒ ආනපානේ භාවනා කරලා ධානා මට්ටමට ගිය කෙනෙකුට ධානයේ පිරිහුණොත් සීදීනසා ගන්න හිත තියනවා කියන එක පිළිගන්න කැමති වෙන්නේ නැහැ ඕගොල්ලෝ. මේ කාමයට නෙමෙයි දැන් සීදීනසා ගන්න. රූප කයට නෙමෙයි මේ අල්ලගත්ත රූප කර්මස්ථානේ නැතුණයි කිය. <clears throat> සරුවචනස ඉන්න කාලෙම දෙනමක් තැලිපියෙන් බෙල්ල කපා ගත්තා. තමන්ට අවශ්‍ය වෙලාවට මේ රූපෙට සමවැද ගන්න බැරි වෙනවා කියන ඒ තරම් මේ සාමාන්‍ය ඥාන පිරිමේ ප්‍රේමේ පැත්තක ඒකට ඉන්නේ සීදී නැස ගන්න. කලාතුරකින් එහෙමත් කරනවා. මේක ඊට වැඩි කියලා හිතා ගන්න. අපි මේ කාම ආසාව නැති කරන්න ඉස්සරහින්චා ගත්ත ආනාපානේ අල්ලගෙන ගොතන කතා. අහුවෙලා තියෙන අහුවිලි. එහෙම නැත්නම් අපිට අන්දලා තියෙන ඇඳිලි දිහා බලනකොට කිසිම කෙනෙකුට ආනාපානේ දිහා අහිංසකව බලන්න බෑ. පූර්ණික මොනවලින් නැතුව බලන්න බෑ. ඒක කොහොමද ඕගොල්ලෝ බැලුවත් නැත තානපානේ තියෙන. ගුගුල එක භාවනාවට ගත්තත් නැතත් ඒක තියෙන. නමුත් මේ භාවනා කරන්න ගත්තට පස්සේ කැස්ස කරන නිසා ආනපානේ නැති වෙනවා කියනවා. වැස්සක් වෙන නිසා ආනපානේ නැති වෙනවා කියනවා. හිතවිල්ලක් වෙන නිසා ආනපානේ නැති වෙනවා කියනවා. ඉතින් ඒක දසක් අර බීජ කියලා ඉස්සර මට ටිකක් වෙලා තිබුණා දැන් වගේ නෙමෙයි. ඉතින් කට්ටිය ඇවිල්ලා භාවනා කරන්න දාන දීපු කට්ටිය එන උඩට. ඒකට වැඩමුළු තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලොත් එක්ක මම කතා කරන ගමන් මම ඒව කට්ටියගෙන් මේ භාවනා කරනවාද මේ කවුරු හරි ඔය දැනට දෙන දායක වෙනවනේ අපිට හැමදාම 100කට හමාරට කන්න දෙනවනේ. ඒ මිසක මොන හරි දෙන්න එපායි අප්පා මං කරනම් බයින් එක විතරයි. මං බලින්න බෑ 12න් පස්සේ තරහ වෙන්න එපා. දාන ගත්තට පස්සේ මං බලින්නේ. දාන දෙන්න ඉස්සලා බැන්නොත් එහෙම අවුලක් වෙනවනේ. මං දාන දුන්නාට පස්සේ ආවට පස්සේ උන්ටට මුල්ලට තද කළ දෙකක් කරලා බයි. බැනලා වඩින්නේ මොයේ මේමයි. මං අහනවා මේගොල්ලෝ භාවනා කරනද එක් එක්කත් නැහනේ. ඔය දාන දෙන්න කට්ටිය කද්දාවත් බුරියෙන් පල්ලයට තමයි සැලකිලා තින්නේ බුරියෙන් උඩ පැත්තගෙන හිටන්නෙම නැහැ. ඉතින් මං කෙනියට කරනාට පස්සේ මං අහනවා මේගොල්ලෝ මේ ආනපානි කරන්නේ නැද්ද කියලා. කරන කට්ටිය අත උස්සන්නේ කොහොමද? එක එකක්වත් අත උස්සන්නේ නැහැ. මං අහනවා මේ ආනපානි කරන කට්ටිය. භාවනා කරන කට්ටිය නෙවෙයි. මේ හුස්ම ගන්න නැද්ද ඔයගොල්ලෝ? ආ හරි හරි හරි නෑ නෑ ආනපාන නම් කරනවා ස්වාමීන් වහන්සේ. මොකද මේ වචනෙට බයයි. ආනපන සතිය නෙමෙයි මම මේ කතා කරන්නේ. සතියත් නෙමෙයි කතා කරන්නේ. භාවනාවක් නෙමෙයි. මේ කවුරු හරි මෙතන කවුද ඉන්නේ මෙතන ආනපාන කරන කට්ටිය? ඔළුව ගහ ගන්න රෝටුව ගහ ගන්න කාන්තාර බිම. ඒ වාගේ. ඉතින් කහින් හරි වොත් මේ ආනපාන කරන්න තු ඉන්න බෑනේ. නාන කොටත් ආනපාන කරනවා. පොල් ගන්න කොටත් ආනපාන කරනවා. පලාණීල කොටත් ආනපාන කරනවා. කක්ක කරන කොටත් ආනපාන කරනවා. චූ කරන කොටත් ආනපාන කරනවා. ඉතින් මේ කරනකොට දැනගන්න එකට ආනපන සතිය කියනවා. ඉතින් කක්ක කරනකොට ආනපන දැනගන්න බැරිද? නානකොට දැනගන්න බැරිද? පලාලියනකොට දැනගන්න බැරිද? පොල්ගෙඩි හිරපෙන තියලා ගානකොට දැනගන්න බැරිද? ඉතින් ඒ නිසා අපි මොනවක්වත් ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ. ආනපන දෙන්නෙත් නැහැ. ඒ කරන දේ දැනගන්න එක විතරයි. කවුරුත් පිළිගන්න කැමතිත් නැහැ. කීතරම් ඒක පුදුමාකාර බයක් ඇති කරගෙන තියෙන මේ ආනාපාන සතිය කියන එක අල්ලගෙන ඒක මේ ප්‍රාණයාගේ පණට මේ නම. හුස්ම ගන්න ඕන පාන කියලා කියන්නේ හුස්ම බොනවා කියන වචනේ. ප්‍රාණ කියන වචනේ තියෙන පාන. පාන කියන්නේ හුස්ම බොන. ඉතින් කවුද නැත්තේ? කරන්නේ ඒක ඒක ගැන සතිමත් වෙන්න කිව්වහම බුදු අම්මේ දුවට බබෙක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මට භාවනා කරන්න බෑ. මහත්ය පිටරට ගිහිල්ලා තව සුමානකින් එන්නේ ඒ නිසා භාවනා කරන්න බෑ. ඒක හරියට කියන්නේ මහත්ය පිටරට එනකන් සුමානේ හුස්ම ගන්න නැහැ මේ පොල් ගන්නකොට හුස්ම ගන්න නෑවා. මේ දර බලනකොට හුස්ම ගන්න නෑවා. ඉතින් මේ දර බලන ගමන් හුස්ම ගන්න ගමන් මේ හුස්ම දිහා බලන්න කියන එකට මේ සරුවච්චන්නාන්තේ සරුවච්ඥ වෙලා කියන්නේ. අපි ඒකට විරුද්ධ කොච්චර නිදහස කරන්න කියලාද කියලා බලන්න. ඊට පස්සේ කියනවා ආනාපාන සතිය කරනකොට කහින්න බෑ. මට භාවනා කරන්න බෑ. ඉතින් එහෙම කෙරුවන්ට එහෙම ඉතින් සාය රෝග වට්ටු වෙන දොස්තර ඔක්කොම මැරලා යන්න එපායි. මොකද නිතරම මේ මිනිස්සු කහිනවා. ඉතින් දොස්තරට හුස්ම ගන්න බැරි වෙනව නේද? එහෙම වෙන්නේ නැහැ. කහිනකොට අමාරුයි. මොකද හේතුව මේ කැත්තට ද්වේෂය නිසා. මොකද ආනපනෙට බාධා කරයි කියලා. වැස්සට ද්වේෂය නිසා, හිතවිල්ලට ද්වේෂය නිසා, වේදනාවට ද්වේෂය නිසා. ඒ තරමටම මේ රූපෙට ආසයි කියන එකයි මම මේ මතකලා දෙන්න හදන්නේ. ඒ රූපේ දුන්නේ කවුද බුදුහාමුදුරුවෝ? ආනපනේ අල්ලනවා කියන එක නිකන් හම්බෙන එකක් නෙමෙයි මේ හම්බ වෙච්ච එකත් අරියාදුවර තියාගන්න හැටි මම මේ කියන්නේ. මම නෙවෙයි මේ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් ඒ කොයි එක වුණත් කොයි ආනපාන යනවා සද්ද තියෙද්දි පොඩ්ඩක් සද්ද වෙන්න අරලා බලන්න ආනපනේ කියන්නේ මොකද්ද කියලා. පොඩ්ඩක් වේදනාවෙන් නලබන්න වේදනාව තියෙද්දි ආනපනේ මොකද්ද කියලා. ඒක පාපයක්වත් දුර්ලභමක්වත් නෙවෙයි. ඒක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන එක ඉදිරි ගමන. ඉතින් ඊට පස්සේ මනුස්සයා වැඩි වැඩියෙන් භාවනා කරන ගන්න වැඩි වැඩියෙන් කරදරෙද්දී භාවනා බහදන්න. ඒතකොට එයා සාතච්ච ක්‍රියාවට වැටෙනවා. කොයි දේ කරත් වෙලාවට භාවනාවට හිත දානවා. නිතිපත භාවනා කරන්න පටන් ගන්නවා. එහෙම නැති කට්ටිය දහසකුත් එකක් නිදහස කරනු කියනවා. මට නිතිපත කරන්න බෑ. ඒගොල්ලෝ මං කියනවා කඹුරණ જાතියක් කියලා. මං කියන ඒගොල්ලන්ට දාසයෝ කියලා. මං කියන ඒගොල්ලන්ට බත් බැලියෝ කියලා. මං කියන ඒගොල්ලන්ට වාල්ලු කියලා. මෙච්චර සැපදෙන මේ ආනාපානේ නැත්නම් ආනාපාන සතිය කොයි ඉරියව්වෙත් කොතනදීත් කරන්න පුළුවන්කම තියෙද්දි බෑ කියන හදන જાතිය තමයි අපි අන්ධ පුත්තජනය කියන්නේ. නෑ මේ මම කරන්න ඕන කියන එක නාරි කියනවා කල්යාණ පුත්තජනයයි කියලා. කරලා සාර්ථක වෙච්ච එකට කියනවා ආර්යයන් වහන්සේ කියලා. කොයි ආනාපාන කොයි කැසති වුණත් පැසති වුණත් සද්දති වුණත් කොළ හැකි. කරපුවා මෙන්න මේ දෙකේ වෙනස කියන්න පුළුවන් නම් අය හොදන්න දෙයක් නෑ යා. පුදුමාකාර පිං ඇති කෙනෙක්. පුදුමාකාර ඥානවන්තයෙක්. පුදුමාකාර ධර්මය අවබෝධ කරන කෙනෙක්. ඉතින් මම මේ කියන්න හදන දේ ගැඹුරුද මන් දන්නේ නෑ. එහෙම නැතුව මේක මේ මං කියන පොට දිගේ යන්න පුළුවන්ද කියන එක මන් දන්නේ නෑ. උත්සාහකරනද ඉතින් මේ පිරිසක්වත් උත්සාහ කරන්නේ නැත්නම් අපිට මක්කම වෙන තම්බිලාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මේක? මේ තරම් මේ තැදී පැහැදී ඉඳගෙන සුදු ඇඳගෙන සිල් අරගෙන මෙහෙම කරන කෙනෙකුටත් මේක තේරුම් ගන්න බැරි නම් මම එහෙම කියන්නේ මොකද එකෙක් එනත එකියක් මේ ආනපාන සද්දතියෙදි වේතනාතියෙදි හිතිරිතියෙදි භාවනා කරලා තේරුම් ගත්තොත් අන්න උන්දගේ හිතේ විතරයි ලෝක සාමයේ තියෙන කියලා හිතා ගන්න. ඔය ඔය ජාත්‍යන්තර සමිති සමාගම් මොකකටවත් නැහැ. ඒ මිනිස්යාගේ ඒ චිත්තක්ෂණේ ලෝක සාමයේ සැලසෙනවා. සියලු සත්තු සැනසෙනවා. ඒක පුංචි වැඩක් නෙවෙයි. අපි ඔය හිතන සියලු මෛත්‍රියට වඩා බලවත් මෛත්‍රියක් මම මේ කතා කරන්නේ. සියලු කරුණාවට වඩා ලෝකය. ඒ නිසා අපිට දවසේ බලන්න මේ ලෝකෙ මෙච්චර රත් වෙනවා, මෙච්චර යුද්ධ තියෙනවා, මෙච්චර ආයුධ හදනවා, මෙච්චර තෝතෝ වරබල කියලා රණ්ඩු කරනවා. අන්න එහෙව් ලෝකේ ඔය පොඩි කැස්සට ආහන පරිණත කරන්න එපා. තව චිත්තක්ෂණයක් ඉන්න බලන්න. පොඩි වැස්සට ඕක නතර කරන්න එපා. පොඩි හිතවිල්ලට ඔක නතර කරන්න එපා. පොඩි සද්දෙට ඔක නතර කරන්න නැතුව මේක කරන්න පුළුවන් නම් ඒක නා දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා මිස මේ කැසට වැසට චර්චුරු ගන්න මිනිස්සුන්ට අනුකම්පානම් කරන්න ඕනේ. ඒකට මේ මේ භාවනා මධ්‍යස්ථාන හදන්න නටන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න වෙන්න දුක්ඛ සමුදය අවබෝධ වෙන්න වෙන්න ඒ බාධකෙහි අර කරදර මැදත් තියටින් ගින්දර ගෙනියන්න වගේ මේ ආනාපාන ගෙනිය ගන්න පුළුවන් ගතියක් තියෙනවා නම් උන්දට මායයත් බයයි කියලා කියනවා. මායя මෝහණයටපත් වෙනවායි කියනවා. මොකද මොන දහංගට දැම්මත් ඌ අහුවෙන්නේ නැහැ. තද්ද කෙරුවත් ඌ අරින්නේ නැහැ. නිතිපතා භාවනා කරනවා. වේදනාවත් අරින්නේ නැහැ. පුළුවන් තරම් භාවනා කරනවා. හිතවිලියාවත් අරින්නේ නැහැ. පුළුවන් තරම් භාවනා කරනවා. ඌ ගිය ගමනක හැඩෙත් ගන්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. මායя කියනවා ඇවිල්ලා බුදුජානන්තර කියනවා උත්තරම තරහ ගිය වෙලාව. ශ්‍රමණේ ඔබ දැනගනින් උඹේ ඇහත් මගේ උඹට පේන රූපත් මගේ ඇහැට එන විඥානයත් මගේ නං උඹේ කනත් මගේ නං කණ්ඩ ඇහෙන සද්දත් මගේ නං කණ්ඩේ එන විඥානයත් මගේ නං මහාන ඔබ කොහෙන් ගිහිල්ලා මගේ බේරෙන්නද කියලා මේ බුදුහාමුදුරණ තරවටු කරන්නේ ඔය ඇහත් මගේ ඔය රූපත් මගේ ඔය රූප විඥානයත් මගේ චක්කු විඥානය. ඔය සද්දත් මගේ, කනත් මගේ, සෝත විඥානයත් මගේ, නහයත් මගේ, ගඳත් මගේ, ගාහන විඥානයත් මගේ, උඹේ දිවත් මගේ, රසත් මගේ, සෝත ජීව විඥානයත් මගේ, කයත් මගේ, පහසත් මගේ, කාය විඥානයත් මගේ, හිතත් මගේ, ධර්මත් මගේ, මනෝ විඥානයත් මගේ නම් කොහෙන් ගිලද ගැලවෙන්නේ කියලා. බුදුහාමුදුර කියනවා මාර යම් කිසි කෙනෙක් කියනවා නම් ඇහැ මගේ කියාගෙන උඹේ නෙවෙයි මගේ කියනවා නම් යම් කිසි කෙනෙක් කියනවා මට පේන රූප මායාවක නෙවෙයි මගේ කියනවා නම් යම් කිසි කෙනෙක් කියනවා නම් චක්කු විඥානේ මයි ඌට ගිහිල්ලා ඔය බණ කියාපන් මම කද්දාකත් එහෙම කියලා නැහැ ඔබ දැනගනින් මම යන පාරේ හුලඟක්වත් ඔබට අල්ලන්න බෑ කියලා එහෙම එහෙම බුදුහාමුදුරෝ ඒ මායාවේ ඒ සියලු දක්ෂකම් තර්කෙම කඩලා දාලා අපිට බණ කියන්නේ අපි මේ දකින්න රූප මමයි, ඇහෙන ශබ්ද මායාගේ මගේ කියාගත්තොත් මේක මායя තමයි ඕක කරන්නේ. ඉතින් හරි ඕක කරගත්තා. මට තියෙන්නේ ඒක ඇස්සේ තනපනේ බලන එකනේ. මේ එන වේදනත් මායාගේ තමයි. ඉතින් මට තියෙන්නේ ඒක ඇස්සේ ආනපනේ කරන එකනේ. මේ හිතවිලිත් මගේ අමායාගේ තමයි. හරි උඹ ගනි. මට තියෙන්නේ ඇස්සේ මේ ගිනියන එකනේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද ගෑස් පහන්දි හරියේ කරල් මුට්ටියක් මිටියක් කර දියන අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් ගාගෙන යන මිනිස්සු දැකලා තියෙනවද? කොච්චර තැනක හිටියත් තුන්ගෙන්ගේ ගානොත් හත් දවසක් නාන්න වෙනවා. ඉතින් ඔය ආයත තියාන අයින් අයින් අයින් කියන කිසි කෙනෙක් ළඟට එන්නේ ඒ වගේ ආනාපානෙ ගන්න කරවලු මිටිය වගේ ඇතුළේ නම් පිටේ නම් ඇතුළේ නම් පිටේ නම් ඇතුළේ නම් පිටේ ගියාම ඒකට ගිහලා තමයි නතර වෙන කවුරුත් එන්නේ හැප්පෙන්නේ. ඔය සද්ද කිසි කෙනෙක් එන්නේ ඔය වේදනාව කිසි කෙනෙක් එන්නේ හැබැයි මෙනේ කිරීම දැනගන්න. එතකොට ආනාපානෙ කියන්නේ අපිට මේ දිවන නෙවෙයි මේක රකින්න පුළුවන්. ඒකට අපේ ලොකු සංසය පාවිච්චි කරපු වචනය ආනාපානට අනදර කරන්න එපා. සද්දයක් ආව පමණින් ඔක බහා තබන්න එපා. හිතවිල්ලක් ආව පමණින් ඔක බහා තබන්න එපා. වේදනාවක් අපමණින් බහා තබන්න එපා. ඒ හිතවිලි සද්ද වේදනා මැදත් පුළුවන් තරම් මේ දීපු කිවිසුම අනුව ආනාපාන දිගේ ඉදිරියට යනවනම් ඒ පුද්ගලයා මේ රූපයකට බැඳිලා ඒකට විරුද්ධ වෙන කට්ටියත් එක්ක වෛර කරගෙන මේ ද්වේෂය අයින් කරපු දවසේ ඒ මිනිස්යාගේ ගමන මායාවට ගිය පාර වෙන්නෙත් නැහැ. මායя මෝහණයටපත් වෙනවා. ඉතින් මම හිතනවා අද මේ විතරින් බණ නැතර කරන්න. අපි හිතත් මේ උණු උණු කෑල්ලෙන් පටන් අරගෙන තව ටිකක් ඉදිරියට යන්. මොකද මේ සාරිපුත්‍ර සාන්ත මේ කියන ටික හරිම රසවත්. ඒ නිසා භාවනා කරනකොට බලන්න කාමයේ අපි අත්හැරලා ගෙදර දාලා ආවා දැන් ඒ වුණත් එයා පිටිපස්සේ ටික ගෙලවනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ කයට වෙන වෙනස්කම් දැකලා භාවනාව නතර කරන්න යන්න එපා. ඒ වෙනස්කම් තව තව දකින්න ලැබේවා කියලා භාවනා කරන්න. ආනාපාන ඉදිරියට ගත්තට පස්සේ ඒක මේ ගෙදර ගෙනියන්න සාක්කුවේ දාගන්න හදන්න යන්න එපා. ඒකට සද්ද වේදනා හිචිලි බාධා වාවට බහා නොතබා සියුමුණා ගොරෝසුණාත් මධ්‍යස්ත උණාත් නොපෙනී ගියත් ඒකම සත්‍ය පවත්තගෙන යන්න ගියොත් ඒ අතරමැදි ලබන අභ්‍යාසයට අපි කියනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං කියලා. ඒ නිසා ඉදිරියට ගිය කෙනාට ඒ ඒ පාඩම හිතට ගත්ත කෙනාට මේ බණ ඇහෙනකොට හරිය ආසාවක් ඇති වෙනවා. නමුත් මේ ශරීර ආසාවට gedara වහලෙ තෙමනට භාවනා කරන්න ආපු අයට හරි කචක්. සමහරුන් ගෙවල් වල ඉන්න බැරුවට එනවා භාවනා කරන්න. ඒ කියන්නේ මේක මේ වින මොකවට කියන්නේ මේ නිවාඩු නිකේතන බවට පත් කරගන්න. ඒ අයට මෙව ඇහෙනකොට නිකන් කනට යවුල් අනින්නා වගේ gedara හිටියට මෙතර හිටියනම් මෙච්චරම බැනුම් අහන්න වෙන්නේ නැහැ නේ. gedara හිටියනම් රැයට කාලා බුදියන්න තිබුණා කියලා සතුටු වෙන්න ඉඩ තියෙනවා. නමුත් මම හිතනවා අර පළවෙනි පන්තියේ කට්ටිය කීප දෙනෙක් ඉන්නවයි කියලා. ඒ ඇත්තෝ මේ කාමයේ පිළිබඳව හෝ කය පිළිබඳව හෝ ඉදිනෙන්දාගත් අරමුණ අන්නවශ්‍ය විදියට ඒවට ප්‍රේම කරන්න ගිහිල්ලා රාග කරන්න ගිහිල්ලා ඡන්ද කරන්න ගිහිල්ලා මේ ඇති වෙන ප්‍රශ්න තමා තුළින්ම වටහා ගැනීමට මේ ධර්මය අද ඉදිරිපත් කරගත්ත ධර්ම කොටාසය පාවිච්චි කරත්වා ඒ සඳහා දක්ෂ විත්වා කියන අදහසින් ධර්මය නතර කරනවා දේශනා නතර කරනවා බණ නතර කරනවා ශිල් දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා